ඒ කරුණ මුල් කොටගෙන මේ දායක කාරකාදී පින්නතුන්ට පමණක් නෙමෙයි ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ තථාගත සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සලස්වා දෙන්නට ගෞරවනීය විහාරාධිපති කහත්තේ වෙල සංඝරාජ පිරිවෙනේ පරිවෙනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති අපගේ කල්යාණ මිත්‍ර කහත්තේ වෙල රතනසිරි ස්වාමින් වහන්සේ අදහස් කරලා විශේෂයෙන් ඒ සඳහා අපේ සජ්ජන සමාජ සංවර්ධන පදනමේ තරුණ සංවිධානයේ ලේකකාධිකාරී හැටියට කටයුතු කරන ඒ ගයන් වන්නිආරච්චි මහත්මාගේ සම්බන්ධීකරණය කැපවීම ඇතිව ඒ වගේම මම හිතන්නේ අද මේ ධර්ම දේශනාව සඳහා තව දායකත්වයන් දරන පින්තුන් ඉන්නවා ඒ සියලු දෙනාගේම දායකත්වයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් මේ අවස්ථාවට සම්බන්ධ කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය කරගත්. ඒ සඳහා රත්නපුර මුද්දුව සුමන ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ ගෞරවනීය ඒ පිරිවෙනෙහි ගෞරවනීය පරිවෙනාධිපති ස්වාමින් වහන්සේ ආචාර්ය ස්වාමින් වහන්සේලා ඇතුළු ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සියලු දෙනාම මේ පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවාගෙන උදයසන දාණය, දහවල් දාණය පූජා කරලා උන්වහන්සේලාටත් ඒ වගේම මේ පිරිවෙනේ වැඩ සිටින ආචාර්ය පරිවිනාධිපති ස්වාමින් වහන්සේ, ආචාර්ය ස්වාමින් වහන්සේලා ඇතුළු ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාත් සම්බන්ධ කරගෙන අද දවස මුළුල්ලේම මේ විශේෂ සත්කාරයන් සිද්ධ කරා. දහවල් දාණයෙන් පස්සේ ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේලාට භාවනාව පිළිබඳ මූලික සාකච්ඡා වැඩසටහනක් පවත්වන්නට යෙදුණා. දැන් මේ සවස් කාලයේ નિયમિત පරිදි ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට ගෞරවනීය ස්වාමින් වහන්සේලා සමග සාකච්ඡා කරලා ඒ දායක පින්නතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා ගිහි පැවිදි දෙපක්ෂයේ කාර්යභාරය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටිය. ගෞරවනීය ස්වාමින් වහන්සේලා ධර්ම දේශනාවට සම්බන්ධ වෙන නිසා ගිහි පින්නතුණුත් සම්බන්ධ වෙන නිසා අපි දෙපිරිස විසින්ම මේ සම්බුදු සසුන චිරස්ථායි කරන්න, පවත්වන්න අප විසින් කුමක් කළ යුතුද කියන කාරණය මූලික කොටගෙන දහම් කරුණු පැහැදිලි කර දෙන හැටියටයි ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධානුශාසනය කොයි කවුරුත් අහලා පළපුරුදු ඒ වගේම කටපාඩමින් කියන්නට දන්න අර්ථ විග්‍රහ කරගන්නට දන්න ඒ සුපුරුදු ගාථා ධර්මය අද මාතෘකා කරගත්තේ කුමක් නිසාද? සමස්ත සම්බුද්ධ ශාසනයම පවතින්නේ මේ බුද්ධානුශාසනාව මත. ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය, අනුශාසන. එතකොට මේ අනුශාසනය තමයි මේ කරුණු තුනෙන් දැක්වෙන්නේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. මේක කුඩා දරුවාගේ පටන් රහතන් වහන්සේ දක්වාම අදාළ වෙන කරුණු තුනක් බුදුරජාණන් වහන්සේලා විසින් මේ සමස්ත සාසනික ප්‍රතිපදාවම කැටි කොට මේ දේශනා කරා. සබ්බපාපස්ස අකරණම් කියලා කිව්වහම පව්කම් වලින් වැළකීම කියලා අපි පුංචි කාලේ ඉගෙන ගන්නවා. පොඩි දරුවට වැටහෙන හැටියට එපමණක. වැඩිහිටි වෙන්න වෙන්න අපේ මනසේ ස්වභාවය තේරුම් ගන්න තේරුම් ගන්න සත්තු මැරීම සොරකම් කිරීම ආදී බාහිරට ක්‍රියාත්මක වෙන පව්කම් පමණක් නෙවෙයි අපේ සිත තුල මතුවෙන දුර්ගුණ අසත් ධර්ම අකුසල ධර්ම ක්ලේශ ධර්ම හඳුනාගෙන දුරු කිරීම මේ ප්‍රතිපදාව තුලින් තථාගතයන් වහන්සේ නිර්දේශ කරන්නේ කුසලස්ස උපසම්පදා කියලා කිව්වහම කුඩා කාලේ අපට වැටහෙන්නේ දන් දෙන්න, සිල් ගන්න, භාවනා කරන්න, බුදුන් වඳින්න ආදී පින්කම්. අපි වැඩිහිටි වෙනකොට අපේ මනස අවදි වෙනකොට අපට වැටහෙන්න ගන්නවා සද්ධර්ම, ගුණධර්ම, බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම ආදී වශයෙන් හඳුන්වන සියලු මානසික යහගුණ අප විසින් දියුණු කරගත යුතු බව. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ඒ සියල්ලක්ම ඒ යහගුණ දිනු කිරීමේ ප්‍රතිඵලයයි. ඊළඟට සචිත්ත පරියෝදපන සිත පිරිසිදු කරන්න. මේක සමහර වෙලාවට අර්ථකථනය කරගන්නවා සිත দমনය කිරීම කියලා පරියෝදපණම් කියන එක. සිත দমনය කිරීම කියන අර්ථය අපට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් වචනේ අර්ථය ඒක නෙමෙයි. පරියෝදපති කියලා කියන්නේ පිරිසිදු කරන. එතකොට සිත පිරිසිදු කිරීම. කොහොමද සිත පිරිසිදු වෙන්නේ? පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් පිරිසිදු අවිද්‍යාවෙන් මුලාවෙන් අපේ සිත අඳුර වෙනවා, කිලිටි වෙනවා. සිත පිරිසිදු වෙන්නේ ප්‍රඥාව. එතකොට ප්‍රඥාව අවදි කරමින් ලෝක ධර්මතා තේරුම් ගන්න පමණට ඒ ලෝක ධර්මතාවලට ඔරොත්තු දෙන්නට අපේ සිත පුහුණු කරන තරමට අපට තුන්වෙනි කාරණය සම්පූර්ණ කරගන්නට පුළුවන්. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සමස්තයක්ම ක්‍රියාත්මක වේ. එතකොට සමස්ත සම්බුද්ධ ශාසනය හැටියට අපිට පවත්වන්න තියෙන මූලික වැඩපිළිවෙල ඔය කාරණා තුනෙන් සියලු බුදුරජාණන් වහන්සේලා අර්ථ ගන්වලා තියෙනවා. දැන් එතකොට එහෙමනම් ඔය මානසික ක්‍රියාවලිය විතරද ශාසනය කියන්නේ. ඒක අපිට වැදගත්. මොකද දැන් සමහර කෙනෙක් අද කාලේ අපිට පෙනෙනවා ඇතන් ස්වාමින් වහන්සේලා පවා තර්ක කරනවා ඇතම් ගිහි භවතුන් තර්ක කරනවා මේ පන්සල් හද හද ගොඩනැගිලි හද හද බුද්ධ පූජා තිය තියා ඕවා නෙමේ ශාසනය. ඕවා බුදුහාමුදුරෝ දේශනා කරපුවා නෙමේ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ප්‍රතිපත්තියයි ಗುಣධම් වැඩිමයි කියලා අර සියල්ල නිෂේධ කරලා අර මානසික ගුණය පමණක් අවදි කරගත්තොත් ප්‍රමාණවත් කියන තැනකට ලඝු කරන්නට උත්සාහ කරනවා සම්බුද්ධ ශාසනය. පසුගිය කාලවකවානුවක අපි අධ්‍යයනය කළා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් විශාල විද්වත් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒකරාශී වෙලා බුද්ධ ශාසනය පිළිබඳව උන්වහන්සේලා විසින් කරලා තියෙන අර්ථකථන. එහි මුලින්ම සඳහන් වෙන්නේ මේ පරයාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන මේ ශාසනය. පරයාප්ති කියලා කිව්වේ ওই ධර්මය, ප්‍රතිපatti කියලා කිව්වේ යනෝ ක්‍රියාත්මක වීම, ප්‍රතිවේද කියලා කිව්වේ ඒ තුලින් ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීම. එතකොට පරයාප්තිය කියන ධර්මය මූලික වශයෙන් අපි දන්නේ නැතිනම් අපිට ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට බෑ. ප්‍රතිපත්තියෙහි යෙදුනේ නැතිනම් ඒක ප්‍රතිවේද වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. එතකොට ඒ ටික අපි මානසිකව තමයි පුහුණු කරන්න ඕන. නමුත් ඒ බුද්ධ ශාසනය කුමක්ද කියන ඒ බුද්ධ ශාසන කොමිෂන් වාර්තාවෙන් අර්ථ ගන්නවලා තියෙනවා ඒ පරයාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන මේ ත්‍රිවිධ ශාසනය මූලික කොටගත්තු ඒහා බැඳිච්ච සියල්ලම. ඒ කියන්නේ ඊට සම්බන්ධ භික්ෂුව, ඊට සම්බන්ධ භික්ෂුණිය, ඊට සම්බන්ධ උපාසකයා, ඊට සම්බන්ධ උපාසිකාව මේ සියල්ලක් බුද්ධ ශාසනය. ඊට සම්බන්ධ විහෙර විහාරස්ථාන, චෛත්‍ය, බෝධීන් වහන්සේලා ඊළඟට ඒ අතීත විහෙර විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක නටබුන් පුරාවස්තු ඊළඟට භික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම සඳහා ඒ සම්පාදනය කරන අවශේෂ සිව්පසය කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන මේ සිව්පසය මේ විදිහට මේ සමස්තම ඒ පිළිබඳව ගොඩනැගිච්ච සංස්කෘතිය මේ සියල්ලක් බුද්ධ ශාසනයයි. ඇයි ඒ සියල්ල බුද්ධ ශාසනයයි කියලා ගන්නේ? දැන් අද අපි මේ කතා කරන්නේ සම්බුද්ධ ශාසනය චිරස්ථායී කිරීම සඳහා ගිහි පැවිදි අපි දෙපිරිසගේ කාර්යභාරය. ඒතර කාර්යභාරය හඳුනා ගන්නට නම් අපි බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව හඳුනා ගන්න. බුද්ධ ශාසනය කියලා කියන්නේ හුදෙක් ඒ මානසික වශයෙන් ප්‍රතිපත්ති පිරීමයි කියන තැනකට අපේ මනස ලඟු අපි අවශේෂ සියල්ලක් නිෂේධ කරනවා. දැන් අද අපට පෙනෙනවා හැබෑවටම ಗುಣධම් වඩන්නට උත්සාහ කරන භික්ෂුන් වහන්සේලා ඇතම් කෙනෙකුගෙන් පවා මේ හානිය සිද්ධ වෙනවා. එහෙම ස්වාමින් වහන්සේලා අපට මුණ ගැහෙනවා අවංකවම උන්වහන්සේලා වෑයම් කරනවා ಗುಣධම් වඩන්න, සාසනය පවත්වන්න. හැබැයි නොදැනුවත්කම නිසා අර සාසනයේ දීර්ඝ කාලයක් පවතින්නට ගොඩනැගිච්ච පසුබිමට පයින් ගහනවා ඒවා අදාළ නැහැ. අපි මනස පුහුණු කිරීමයි කරන්න ඕන. ඉතින් අපි තේරුම් ගන්නට ඕනේ මනස කියන එක මේ අවකාශයේ හුදකලාව තියෙන එකක් නෙමෙයි. මනස කියන්නේ කය හා බැඳිච්ච දෙයක්. කය බාහිර පරිසරය හා බැඳිච්ච දෙයක්. බාහිර පරිසරය කිව්වහම ගහකොළ සතාසිපාව විතරක් නෙමෙයි. මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, ඥාතියා, හිතවතා, මිත්‍රයා බුදුරජාණන් වහන්සේ සදිසාවක් හැටියට දේශනා කරන මේ සමස්ත සමාජ සංස්ථාවන් අපට අදාළ පරිසරයයි. ඒ සියල්ලක් සමග මනමින් සමාජ සම්බන්ධතා පවත්වා ගත්තොත් විතරයි අර මානසික ගුණධම් වැඩිීමේ ක්‍රියාවලිය අපිට හරියට පවත්වන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට ඒ සියල්ල පවතින්නට ගෙවල් දොරවල් ඕන. භික්ෂුන් වහන්සේලාට පවතින විහෙර විහාරස්ථාන ඕන. මිනිසුන්ගේ ಗುಣධම් අවදි කරන්නට ත්‍රිවිධ චෛත්‍යස්ථානයන් ඕන. ඒවා සුරක්ෂිත කරන්නට ඕන. අතීත උරුමයන් රැක ගන්නට ඕන. ඒ ඉතිහාසය තුලින් පාඩම් කියා දෙන්නට ඕන. ඒවා ගොඩනගන්නට අදාළ සංස්කෘතික ප්‍රතිපදාවක් ඕන. එතකොට මේ සමස්තයම සම්බුද්ධ ශාසනය. අපි අමතක කරන්නට හොඳ නැහැ. රහතන් වහන්සේ නමක් මහරහතන් වහන්සේ නමක් තමයි ලක්දරණට සම්බුදු සසුන ගෙනාවේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ සම්බුදු සසුන ගෙනවිත් ආ එහෙමනම් සබ්බපාපසකරණං කුසලසුපසම්පදා සචිත්ත පරියෝදපනම් මේ ටික ඉගෙනගෙන මනස පමණයි පුහුණු කරන්න ඕන කියලා උන්වහන්සේ නිකන් හිටියේ නැහැ. උන්වහන්සේ මග පෙන්වලා රජුට අනුශාසනා කළා, චෛත්‍ය ඉදි කළා, බෝධි රෝපණය කළා, පන්සල් වෙහෙර විහාර ඉදි කළා. ඊළඟට වෙනම කලාවක් ඇති කළා සංස්කෘතියක් ගොඩනැගුවා මොකටද මේ ඒවා මතයි මේ සමස්ත ආචාර ධර්ම පද්ධතිය මේ ಗುಣධම් වැඩෙන්නේ දැන් අපිට පේනවා පිට රටවලට ගිහිල්ලා බැලුවෙන් පස්සේ දැන් අපේ රටේ බෞද්ධයින් හැටියට ඉඳලා කාලයක් අපේ රටේ ජීවත් වෙලා විදේශ රටකට ගියයින් පස්සේ ඒගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් ආවහම ඒගොල්ලන්ට ධහම සිහි වෙන්නේ. දැන් අපි විදේශ රටවල ධර්ම දේශනාවලට ගියාම බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි හාමුදුරනේ අපි දහම් පාසලේදී බුද්ධාගම ඉගෙන ගත්තා ඉස්කෝලේ ගිහින් බුද්ධාගම ඉගෙන ගත්තා අපි ප්‍රතිඵල ගත්තා නමුත් බුද්ධාගම කියන්නේ බුදුදහම කියන්නේ මොකක්ද කියලා අපට ලොකු වැටහීමක් තිබුණේ මේ විදේශ රටවලට අවිලා ජීවිතයේ අභියෝග ප්‍රශ්න වලට මුහුණ දෙනකොට තමයි අපිට බුදුදහම කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න වෙන්නේ අධ්‍යයනය කරන්න වෙන්නේ පුහුණු කරන්න වෙන්නේ යෙදෙන්න වෙන්නේ එතකොට දැන් තමයි අපිට බුදුදහම කියන්නේ මොකක්ද කියලා හරියට වැටහෙන්නේ. නමුත් ඒ අයට මේ ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට ඒ අය බුදුදහම පැත්තට හැරුණා. නමුත් අන්‍ය රටවල අය ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට බුදුදහමට නෙමෙයි හැරෙන්නේ එක්කෝ මත්ද්‍රව්‍ය වලට, මත්කුඩු වලට, එහෙම නැත්නම් අනුන්ගෙන් පරිගන්නට, එහෙම නැත්නම් දිවිනසා ගන්න. ඇයි ඒ අයට ධහම සිහි වෙන්නේ නැත්තේ? ඒ අයට එහෙම මූලයක් නැහැ. ඒ අයට එහෙම සංස්කෘතියක් නැහැ. ඒ අයට එහෙම පදනමක් නැහැ. එහෙමනම් අපිට මූලයක් තිබුණොත්, සංස්කෘතයක් තිබුණොත්, පදනමක් තිබුණොත්, ඇබ්බැහියක් තිබුණොත් විතරයි අපට ගැටලුවක් මතුණු තැනදී ඒ දන්නා දෙයින් විසඳුම් හොයන්නට අපි පෙළඹෙන්නේ. එහෙම නැතු අපි නොදන්නා දෙයකින් විසඳුම් හොයන්නට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා අපට ලඝු කොට තකන්නට පුළුවන් කමක් නැහැ මේ සංස්කෘතිය කියන්නේ. අපට ලඝු කොට තකන්නට පුළුවන් කමක් නැහැ මේ මූලික ඇබ්බැහිය හුරුව කියන එක. පොඩි දරුවා කුඩා කාලේ බුදු පිළිමයට මල් පූජා කරන්න ගැඹුරු අවබෝධයක් ඇතුව නොවේ තමයි. නමුත් ඒ ඇබ්බැහිය තුලින් තමයි ඒ දරුවා ලොකු මහත් වෙනකොට ඇයිද මල් පූජා කරන්නේ ඇයිද පහන් දල්වන්නේ කියලා හිතන්නට පටන් ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ආලෝකය සිහි කරලා ඒ ප්‍රඥාව ඇගයීම් වශයෙන් පහන් දල්වන්නට පුරුදු වෙන්නේ. ඊට පස්සේ තමයි ප්‍රඥා ගරුක භාවය, ಗುಣගරුක භාවය Tamange චිත්තසංතානයේ අවදි වෙන්නේ. එතකොටයි ගුණය Tamanගේ මනසේ පිහිටන්න පටන් ගන්නේ. එනිසා ಗುಣ ගරුක පුද්ගලයාගේ චිත්තසංතානයේ ಗುಣ වැඩෙනවා ಗುಣ මකු පුද්ගලයාගේ චිත්තසංතානයේ ಗುಣ වෙනසෙනවා එතකොට කුඩා කාලේ ඉඳලා අපේ දරුවන් මේ සංස්කෘතිය තුළින් පුහුණු කරන්නේ ඇබ්බැහි කරවන්නේ ಗುಣ ගරුක භාවයට. ඒතර බුදුහාමුදුරෝ ජීවමානව නැති බව අපි දන්නවා. නමුත් උන්වහන්සේගේ පිළිමෙට වැඳින්නට අම්මා තාත්තා නැතත් ඒ අම්මා තාත්තගේ පින්තූරේ තියාගෙන වඳින්නට ඒ පින්තූරයකට වඳින එහෙම නැත්නම් පිළිමයකට වඳින ගස්ගල් වලට වඳින gadol චෛත්‍යයකට වඳින අර ආදි කාලේ තිබිච්ච ගෝත්‍රික මානසිකත්වයට නෙමෙයි අපේ දරුවා පුහුණු කරන්නේ ඒ තුලින් ගුණයාග යන්නටයි අපි පුහුණු කරන්නේ දවසක් එක මුස්ලිම් මහත්මයෙක් එතුමා බුදුදහමෙහි ඉඳලා පස්සේ කාලෙක මුස්ලිම් ආගමට ගිහිල්ලා එහෙම කිව්වහම මට ටිකක් අමුත්තක් දැනුණා එහෙම අය මං අහලා අඩුයි. මම එතුමාට කිව්වා ඔබතුමාට හදිස්සි නැත්තම් මට පොඩ්ඩක් කියන්න. ඇයිද ඔබතුමා බුදුදහමේ ඉඳලා මුස්ලිම් ආගමට ගියේ? එතකොට එතුමා කිව්වා හාමුදුරනේ මම ටිකක් අධ්‍යයනය කරලා බැලුවා මේ ආගම් ගැන. එතකොට බුද්ධ ආගමේ තියෙන පිළිම වන්දනාවක්. ක්‍රිස්තියානි ආගමේ තියෙන පිළිම වන්දනාව. පිළිම වන්දනාවක් නැතුව ජීවමාන දෙවියන් වඳින ජීවමාන සත්‍යයට ගරු කරන තැනක් මට හම්බුනේ මුස්ලිම් ආගමයි. ඒ නිසා මම මුස්ලිම් ආගමට ගියා. පස්සේ එතුමා කිව්ව කතාව අහගෙන ඉඳලා සියල්ලම කියන්න ඉඩ හැරලා අවසානයේ මම පැහැදිලි කරලා දුන්නා මහත්තයෝ අපිත් මුල් කාලේ පිළිමෙට තමයි වැන්දේ. අපටත් බුදුහාමුදුරුවෝ කියනකොට මුල් කාලේ සිහි වුණේ අර රැස් විහිදෙන කම්පෙති දික් වෙලා තියෙන නලලේ ඌර්ණ රෝම ධාතුවක් තියෙන කෙස්නික හිස් මුදුනෙන් මුදුනට මතුවෙච්ච ලස්සන ශරීරයක් තියෙන ඒබඳු කෙනෙක් තමයි අපටත් සිහි වුනේ. ඒ රූපෙට තමයි අපිත් වැන්දේ. හැබැයි දැන් අපි වඳින්නේ ඒ රූපෙට නෙමෙයි. මොකද දැන් අපි දන්නවා ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති බව. ඒ නැති බුදුරජාණන් වහන්සේ සිහි කරලා අපි වඳින්නේ ඒ නැති කෙනාට නෙමෙයි උන්වහන්සේ සතු ගුණයටයි. ඒ ගුණය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ ගුණය අපි සිහි කරන තාක්කල් ලෝකයේ තුල ජීවමානයි. ඒ නිසා ඔබතුමා කියනවා නම් දෙවියන් වහන්සේ ජීවමානයි කියලා එතන යම්කිසි සත්භාවයකට ඔබතුමා ගරු කරනවා නම් අපේ ධහම තුල අපට උගන්වන්නේ ඒ සම්මා සම්බුද්ධත්වය, සද්ධර්මය, ආර්ය සංඝ රත්නය කියලා පුද්ගලයන් සරණ යන්නට නෙමෙයි. ගතානුගතික වෙන්නට නෙමෙයි ගුණය අගයන්නටයි කුඩා කාලේ ඉඳලා අපේ මනස පුරුදු පුහුණු කරන්නේ. ඒ ඇගීමට පුහුණු වෙන්නට තමයි මූලිකව අර ඇබ්බැහියක් ඇති කරන්නේ. ඒ නිසා ඔබතුමා අර පොඩි දරුවා වඳින එක දිහා බලලා බුද්ධඝම තීරණය කරන්න එපා. බුදුදහම තීරණය කරන්න එපා. මෙහි ගැඹුරු දර්ශනයට යථාර්ථයට આવොත් ඔබතුමාට වටහා ගන්නට පුළුවන් බුදුදහම කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒ ජීවමාන ගුණයට ඔබතුමා දෙවියන් වහන්සේ කියනවා නම් අපි ඒකට බුදුහාමුදුරුවෝ කියනවා නම් අපි දෙගොල්ලම අගය කරන්නේ ජීවමාන ගුණය නම්. එහෙමනම් ඒකයි අවශ්‍ය වෙන්නේ. මෙහෙම කිව්වට පස්සේ මේ මිනිස්සයා දන ගහලා මට වැඳලා. වැඳලා කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේ වගේ කෙනෙක් මට කලින් මුණ ගැහුණා නම් මම මුස්ලිම් ආගමට යන්නේ එකක් නැහැ. මේ විදිහට අපි සංවාද කළා කතා බහ කළා පැය භාගයක් විතර සාකච්ඡා කරනකොට එතුමා තුන් පාරක් දන ගහලා මට වැන්දා. එතකොට ඒ කුමක්වත් නිසා නෙමෙයි අපේ මනස අවදි වෙන්න අවදි වෙන්න අපට දැනෙනවා අපි මේ ගෝත්‍රික මානසිකත්වයකින් නෙමෙයි අපි මේ පිළිම වන්දනාවක් නෙමෙයි කරන්නේ. අපි කුඩා කාලේ ඉඳලා පුරුදු වෙන්නේ ඒ තථාගතයන් වහන්සේ නැමැති ඒ උත්තරීතර සද්ධාති තථාගතස්ස බෝධින් සද්ධාව කියලා හඳුන්වන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයයි. උන්වහන්සේ හැබෑවට මේ ලෝකේ යථාර්ථය සත්‍ය අවබෝධ කළා. ඒ බඳු ප්‍රඥාවක් උන්වහන්සේ තුල අවදි කළා. ඒ ඥාණය, ඒ මහා ප්‍රඥාව, ඒ දැක්ම අපට තේරුම් ගන්නට පුළුවන් නම් තමයි උන්වහන්සේ දේශන දහම සත්‍යයක් කියලා අපට දැනෙන්නේ. ඒ දහම සත්‍යයක් කියලා දැනුනොත් තමයි අපට ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට පිළිපදින්නට අපට හැඟීමක් ඇති වෙන්නේ. ඒ හැඟීමත් අපි එහි පිළිපැද්දොත් විතරයි අපට ඒකෙන් ප්‍රායෝගික අත්දැකීම් ලැබෙන්නේ. ඒ අත්දැකීම් ලැබෙනකොට තමයි යෝ ධම්මං පස්සති සෝමං පස්සති ඊට පස්සේ තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන් නොසැලෙන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දැක ගන්නට යම් දවසක අපට ඉඩකඩ ලැබෙන්නේ. ඉතින් මේ ප්‍රතිපත්ති ක්‍රමය තමයි සම්මා සම්බුදුවරු අපට ලෝකෙට කියා දෙන්නේ. ඒක අපේ ජනතාව තුළ ව්‍යාප්ත කරන්නට চিරාත් කාලයක් පවත්වන්නට තමයි අපි පන්සල් හදන්නේ, චෛත්‍ය හදන්නේ, බෝධි රෝපණය කරන්නේ, රන්වැට හදන්නේ, පිළිම හදන්නේ. මේ සියල්ලක් අපි රකින්නට උත්සාහ කරන්නේ ඒවා නිකන් ගොඩනැගිලි සංස්කෘතියක් රකින්නට නෙමෙයි. ඒවා නිකන් කාගේ හරි බඩවඩන්නට නෙමෙයි. කාටවත් ආවඩන්නට නෙමෙයි. ගස්ගල් සරණ යන්නට නෙමෙයි. එතකොට නමුත් අද කාලේ ඇතම් ස්වාමින් වහන්සේලා පවා ඇතම් දැනුගත්යයි කියන විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්ය මට්ටමේ දැනුගත්කම් තියන අය පවා මේවා ප්‍රාථමික ගෝත්‍රික මානසිකත්වයෙන් සලකන මට්ටමකට වැටිලා තියෙනවා නම් මේ ශාසනය රකින්නේ කවුරුන්ද වැටත් නේරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියන්න වගේ මේක රකින්නේ කවුරුන් විසින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක රකින්නවා නම් රකින්න පුළුවන් පිරිස් හතරකට. කවුද මේ පිරිස් හතර? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. සිව්වණක් පිරිස. සිව්වණක් පිරිසට පමණයි මේ ශාසනය රකින්න පුළුවන්. හැබැයි මේ ශාසනය නසනවා නම් නසන්නට පුළුවන්. අන් කිසිවෙකුට නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට පමණයි. ඇයි ඇයිද මේක වෙන කාටවත් විනාශ කරන්න බැරි? වෙන කාටවත් විනාශ කරන්න තරම් බාහිර දෙයක් මෙහි ඇත්තේ නැහැ. සතුරන්ට ගොඩනැගිලි විනාශ කරන්න පුළුවන් චෛත්‍ය කඩන්න පුළුවන් දැන් රුවන්වැලි සෑයේ එක්තරා කාලයක ගඩොල් ගොඩක් විතරයි කඩලා විනාශ කරලා. නමුත් දහම නසන්නට බැරි වුණා. බෝධිය කපලා විනාශ කරන්න පුළුවන්. දහම නසන්නට බෑ. එහෙමනම් භික්ෂුව ඝාතනය කරන්න පුළුවන්. දහම නසන්නට බෑ. එතකොට ගිහියාගේ પરම්පරාව වනසන්නට පුළුවන් විදේශකයන් ඇවිල්ලා එහෙම කළා. නමුත් දහම නසන්නට බෑ. ඇයි ඒ? මේවා ගොඩ නැගෙන්නේ පවත්වන්නේ අපේ චිත්තසංතානය තුල. එහෙනම් මොකටද ගොඩනැගිලි? ඒ චිත්තසංතානයේ පවත්වන මානසික ආධ්‍යාත්මික සමතුලිත බව පවත්වාගෙන යන්නට ආරක්ෂා කරන්නට කුඩා දරුවාගේ පටන් ඊට හුරුවක් ඇති කරන්නට ඒ සඳහා සංස්කෘතියක් ගොඩනගන්නට ඒ තුල අනුක්‍රමයෙන් යැපෙන්නට සලස්සලා Taman තුලින් ඒ ගුණය අවදි කරන්නට මඟ පෙන්වනවා එතකොට අර ටික අපට අවශ්‍ය නැහැ අපේ මනස වැඩෙනකොට. හැබැයි වැඩෙන තෙක් ඒ ටික නැති වුණොත් අපිට මේක පවත්වන්නට බෑ. දැන් මේකට උදාහරණ හැටියට බොහෝ දෙනා ගන්නෙ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දේශනා කළ කාරණේ. මොකද්ද කාරණේ? ආනන්ද මේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි. මේ යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවා නම්, ගරුකාර කරනවා නම්, මානනය කරනවා නම්, පූජනය කරනවා නම් පරමාය පූජාය පටිපත්ති පූජාය උසස් වූ පූජා ප්‍රතිපත්ති පූජාවයි කියලා බුදුහාමුදුරෝ දේශනා මේ වචන ටික අල්ලගෙන බොහෝ දැන උගත් අය පවා ඇතම් ස්වාමින් වහන්සේලා පවා කල්පනා කරනවා ප්‍රතිපත්තියයි වටින්නේ ආමිස නෙමෙයි පූජා කර කර ඉන්න එක නෙමෙයි එතකොට ඒ අයට ඒ පරිණිර්වාණ සූත්‍රයේ එතනම තියෙන ඊළඟ වාක්‍ය දැකලා නැහැ. මොකද්ද ඊළඟ වාක්‍ය? බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා චත්තාරෝමේ ආනන්ද තූපාරහ ආනන්ද ස්තූප හදලා වඳින්න පුදන්න සුදුසු අය මේ ලෝකේ හතර දෙනෙක් ඉන්නවා. කතමේ චත්තාරෝ කවුද ඒ හතර දෙනා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තමා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ අස්ති කොටස් ඒ කියන්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තුම්මං හන්දිවල හතරමං හන්දිවල ස්තූප හදන්නට සුදුසුයි. ඇයිද? දෙවි මිනිසුන් මලක් පහනක් පුදනවා නම් ඒ බුදු ගුණය සිහි කරනවා නම් চিරාත් කාලයක් ඔවුන්ට ඒ බුදු ගුණ ආවර්ජණය යහපත පිණිස හිත පිණිස පවතිනවා. සසුන පවතින්නට ඒ අනුග්‍රහයක් වෙනවා. එනිසා ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ස්තූප හදලා වන්දනාමාන කිරීම යෝග්‍යයි. පසේ පුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ස්තූප හදලා වැඳුම් පිදුම් කිරීම යෝග්‍යයි. ඒ විතරක් නෙමේ ප්‍රතඥ ගිහියෙක් වුණු සක්විති රජු අභාවයටපත් වුණාට පස්සේ ස්තූප හදලා වැඳුම් පිදුම් කිරීම සුදුසුයි. ඇයි ඒ ගිහිකමටද වඳින්නේ? නෑ ගිහිකමට නෙමේ ඒ සක්විති රජු කියලා කියන්නේ ලෝකය වනසන්නට ආත්ම තෘෂ්ණාවෙන් ආධිපත්‍යයටපත් වුණු කෙනෙක් නෙමෙයි ධර්මයම ධජයක් කොටගෙන ධර්මයම කේතුවක් කොටගෙන ධර්මය තුලින්ම ලොව අධිපති බවට පත් වෙලා දහමින්ම ලෝකේ පාලනය කළ යම් රජෙක් වේ නම් ඒ සක්විති රජුරෝ එහෙමනම් ඒ ගිහියාට මිය ගියාට පස්සේ ඒ ධාතු නිදන් කරලා වඳින්න පුදන්න කියලා කිව්වේ ඒ ගුණය අගය කරන්නට. එතකොට අර ප්‍රතිපත්ති පූජාව අගය කරන බුදුරජාණන් වහන්සේම තමයි මේ ධාතු චෛත්‍ය ඉදි කරලා වඳින්න කියන්නේ පුදන්න කියන්නේ. එතකොට ජීවමානව ඉඳද්දී ආමිස පූජාව අගය නොකරන තථාගතයන් වහන්සේ ඇයිද පිරිනුවන් පෑවට පස්සේ ආමිස පූජාවට පොළඹවන්නේ? මේ තුලින් තමයි මේක දිගු කාලයක් පවතින්නේ. ඒ නිසා මේ බුද්ධ දේශනාව වරදවා නොටහා ගත යුතුයි යම් කෙනෙක් ප්‍රකාශ කරනවා නම් මොන්ටිසෝරි අධ්‍යාපනයට වඩා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය උසස් කියලා. ඒ ප්‍රකාශනය නිවැරදි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මොන්ටිසෝරි සියල්ල වනසා දැමිය යුතුයි කියලාද? ඒකෙන් අදහස් කරන්නේ ඕන්ටසෝරි අධ්‍යාපනයක් අවශ්‍ය නැහැ කියලාද? නෑ ඒක නෙමෙයි කියන්නේ සංසන්දනාත්මකව බලනකොට මොන්ටිසෝරි අධ්‍යාපනයට වඩා විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් තමයි. ඒක තර්කයක් නෑ. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දක්වා ප්‍රවේශය ලබන්නේ අර මොන්ටිසෝරි අධ්‍යාපනය තුලින්. ඒ යථාර්ථය අපට පහින් ගහන්නට පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨයි කියලා කිව්වේ ආමිසය සමග සසඳනකොට අර මොන්ටිසෝරි අධ්‍යාපනයයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයයි සංසන්දනය කරනකොට මොන්ටිසෝරි අධ්‍යාපනයට වඩා විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් කියලා කියන්නට වෙනවා. ඒ බඳු ප්‍රකාශනයක් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ආමිසය වැඩක් නැහැ කියන එක නෙමෙයි. සංස්කෘතිය වැඩක් නැහැ කියන එක නෙමෙයි. අරටුව පමණයි ලෝකේ තියෙන්නට ඕන කියලා නෙමෙයි. අපි අමතක කරන්න හොඳ නැහැ. අරටුවක් රැකෙන්නේ ඒ මූලයෙන් ගෙනෙන සාරය ගෙනෙන්නට එළය තිබුණොත් විතරයි. එතකොට මෙන්න මේ විදිහට එළය සහ අරටුව යම්සේ වැඩෙනවද පෝෂණය වෙනවද චිරස්ථායී වෙනවද අන්න වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තිය සුරක්ෂිත වෙන්නේ මේ ආමිසය මේ සංස්කෘතිය මේ ගොඩනැගිලි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පුද්ගලයන් ඔවුනොවුන් අතර පවතින සමාජ සම්බන්ධතා අන්‍යෝන්‍ය සහයෝගය අන්‍යෝන්‍ය ගුණගරුක භාවය මේ සියල්ලක් මත තමයි අර ප්‍රතිපත්තිය කියන එක ගොඩනැගෙන්නේ. ඒ නිසා සමස්ත සම්බුද්ධ ශාසනය අපි කැටිකොට ගත්තොත් කැටිකොට අර්ථකථනය කළොත් අපට ඔය වාක්‍ය තුනෙන් අර්ථකථනය කරන්න පුළුවන්. මොකද්ද? සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. එහෙම නැත්නම් වෙනත් විදිහකට කියනවා නම් පරයාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා අපට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් මේ සමස්තය රැකෙන පදනම මොකක්ද? මූලය මොකක්ද? එහි සුරක්ෂාව කොහොමද ඇති වෙන්නේ? ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒ ගිහියාටවත් ඒ පැවිද්දාටවත් මේ ශාසනය වැඩි කාලයක් ආරක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා සම්බුදු සසුන රකින්නට ඕන නම් අපි හරියට තේරුම් ගන්නට ඕනේ සම්බුදු සසුන කියන්නේ මොකක්ද මේක සුරක්ෂිත කරනවා කියන්නේ මොකක්ද එනිසා මේ ධර්මදේශනාව ආරම්භයේදීම අපි ඔය මූලික පැහැදිලි කිරීම සිද්ධ කළේ සම්බුදු සසුන කියලා කියන්නේ කෙටියෙන් ගත්තොත් පරයාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. පරයාප්ති ශාසනය කියලා කියන්නේ ත්‍රිපිටක ධර්මය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය. එහෙම නැත්නම් ධර්මය විනය සහ අභිධර්මයේ හැටියට දක්වන අභිධර්මය කියන්නේ ධහමේම කොටස. ඒ නිසා එක විශේෂ කළත් නොකළත් ධම්ම කියලා ගත්තාම මේ සියල්ල ඇතුළත්. ඒ නිසා ධර්ම විනය දෙක එහෙම නැත්නම් ත්‍රිපිටකය හැටියට හඳුන්වන මේ බුද්ධ දේශනාව තමයි පරයාප්ති ධර්මය. ඒ බුද්ධ දේශනාවට අනුව සබ්බපාපස් අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපණං ඔය කිව්වේ මොකද්ද ප්‍රතිපත්ති ශාසනය ඔය කිව්වේ ප්‍රතිපත්ති සාසනය. ඊළඟට ප්‍රතිවේද සාසනය කිව්වේ මොකක්ද? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ නව ලෝකෝත්තර ධර්ම. සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, ඒ විදිහට එතන 8යි, නිර්වාණයයි, එතකොට 9යි. මේ නව ලෝකෝත්තර ධර්මයේ තමයි ප්‍රතිවේද සාසනය. ප්‍රතිපත්ති සාසනය තමයි අපි ධර්මදේශනාවෙන් මාතෘකා කළ සබ්බපාපස්ස ගාථාවෙන් කියන්නේ. පරයාප්ති සාසනය තමයි ත්‍රිපිටක සද්ධර්මය. එතකොට දැන් මේ මේ සියල්ල සුරක්ෂිත වෙන්නට ත්‍රිපිටකයත් ඉස්සර කටපාඩමින් ගෙනාවේ භික්ෂුන් වහන්සේලා. නමුත් උන්වහන්සේලාට විවිධ උවදුරු මතුවෙනකොට ව්‍යසනයන් මතුවෙනකොට ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට සිද්ධ වුණා. එහෙනම් පොත් රැකීම සාසනයද? නෑ පොත් රැකීම සාසනය නොවුනට ඒ සාසනය රකින්නට පොත් රකින්නට වෙනවා. එනිසයි අපට මේ ත්‍රිපිටකය සංරක්ෂණය කරගන්නට ඒවා ආරක්ෂා කරන්න වෙන්නේ. ඒවා ආරක්ෂා කිරීම, මුද්‍රණය කිරීම, බෙදා දීම, ඒවා සාසනය රැකීමේ කාර්යභාරයන් වෙන්නේ පොත රකින්න නිසා නෙමෙයි. ඒ තුලින් පర్యాప్త සාසනය, ප්‍රතිපත්ති සාසනය, ප්‍රතිවේද සාසනය ආරක්ෂා වෙන නිසා. එතකොට අපි පන්සල් හදන්න ඕන කුමක් නිසාද භික්ෂුවට ගිහි ගෙදරක පවතින්නට පුළුවන් කමක් නැහැ. ඒ සංඝ සංස්ථාව පවතින්නට පවත්වන්නට නඩත්තු කරන්නට වෙනම තැනක් තියෙන්න ඕන. වෙනම ආයතනයක් තියෙන්න ඕන. එහෙම පැවතුනොත් මොකද දැන් සමහරු අද මහා ඉහලින් තර්ක කරනවා ඉතින් භික්ෂුන් වහන්සේලා විතරද ಗುಣධම් වඩන්නේ භික්ෂුන් වහන්සේලා විතරද සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙන්නේ අපි ඉගෙනගත්තු විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයෙක් හිටියා වරප්‍රසාදලාභී මහාචාර්යවරයෙක් එතුමා භික්ෂුවගෙන් අභියෝගාත්මකව අහන ප්‍රශ්නේ තමයි ගිහියාටත් නිවන් දකින්න පුළුවන් නම් ඔබ වහන්සේලා මේ මහාන වෙලා මොකද්ද කරන්නේ මොකටද මහාන වෙලා ඉන්නේ? මොකටද නිකන් දුක් විඳින්නේ? ඔන්න භික්ෂු අධ්‍යාපනය දෙන තැන්වල ඇතැම් මහාචාර්යවරු ප්‍රශ්න කරන විදිහ. එතකොට එතන භික්ෂුවගේ අධ්‍යාපනය මොන පැත්තට යයිද? ඉතින් අර තරුණ ස්වාමීන් වහන්සේලාටත් හිතෙනවා ආයෙනම් ඇත්ත නේන්න. ඉතින් ගිහියාටත් සෝවාන් වෙන්න පුළුවන් නම්, ගිහියාටත් රහත් වෙන්න පුළුවන් නම් රහත් වෙච්ච ගිහියෝ ඉන්නවනේ. එහෙනම් ඉතින් මොකටද හාමුදුරුවරු? විවාහ වෙලා අමුදරුවන් පෝෂණය කරගෙනත් නිවන් දකින්න පුළුවන් නම් එහෙනම් අපි මේ මොකටද කාමයන්ගෙන් ඈත් වෙලා මෙච්චර මේ දුක් විඳින්නේ? එහෙම සංකල්පනම් ඒ මහාචාර්යවරු කියන අයගෙන් සමාජගත වෙන්නේ භික්ෂුවගේ හිසට පතිත වෙන්නේ එතන සම්බුද්ධ ශාසනයක් රැකෙන්නේ නැහැ එනිසා අපි තේරුම් ගන්නට ඕනේ ගිහියාට සෝවාන් වෙන්න පුළුවන්. ගිහියාට රහත් වෙන්නට පුළුවන්. හැබැයි ගිහියා අරහත්ත්වයටපත් වෙලා පිරිණිවන් පෑවහම එතනින් ඉවරයි. නමුත් සංඝ සංස්ථාව එහෙම නෙමේ. ඒ රහත් උනත් නැතත් උන්වහන්සේගේ අරහත්ත්වය සඳහා උන්වහන්සේ ප්‍රතිපත්ති පුරනවා. හැබැයි ඊට අනුරූපී වූ මේක පවත්වන්නට සුදුසු කණ්ඩායම ශිෂ්‍ය පිරිසක් උන්වහන්සේ ගොඩනගලා තියනවා. මේ පරයාප්තිය බොහෝ කාලයක් රැකෙන්න. බැවිනිතියා සාගතය ඇවිදින් භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනා විනාශ වෙනකොට දාන්නේ නැතුව අපවත් වෙනකොට ඇතැම් භික්ෂු පිරිසක් ඉන්දියාවට වැඩම කළා. අවසානයේ උන්වහන්සේලා ආපහු ලංකාවට වැඩම කරලා ලංකාවේ වැඩ හිටිය භික්ෂුන් වහන්සේලා එකතු කරලා ඒ සියලු දෙනා වහන්සේලා එකතු වෙලා නැවත ත්‍රිපිටකය සජ්ජායනා කළා. සජ්ජායනා කරලා අඩුපාඩු තන් සකස් කළා. සකස් කරලා භික්ෂුන් වහන්සේලා අතර සංවාදයක් ගොඩ නැගුවා මේ දහම මේ සසුන රකින්නට වඩා වැදගත් වෙන්නේ පරයාප්තියද ප්‍රතිපත්තියද කියලා. පින්නතුන්ට හිතෙන්නේ මොකද්ද වික්ෂුන් වහන්සේලාගේ තීරණය උනේ? මොකද්ද තීරණය උනේ? උන්වහන්සේලා තීරණය කළේ පර්යාප්තියයි මේ සඳහා මූලික වෙන්නේ. එතකොට ප්‍රතිපත්තිය වැඩක් නැද්ද? නෑ පින්නතුනේ ප්‍රතිපත්තියක් ගොඩනගන්නට පුළුවන් වෙන්නේ පර්යාප්තිය මතයි. දහම දන්නේ නැත්තම් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා සංඥාවක්වත් ඔළුවට වැටෙන්නේ නැත්තම් හේතුඵලයේ ත්‍රිලක්ෂණය කියන්නේ මොකක්වත් ඔලුවට වැටෙන්නේ නැත්තම් මොන ප්‍රතිපත්තියක්ද? එහෙමනම් ඉතින් බුදුවරු නැති කාලෙත් නිවන් දකින්නට පුළුවන් වෙන්න ඕනනේ හැමෝටම. එහෙම පුළුවන් වෙන්නේ කලාතුරකින් කෙනෙකුට විතරයි ඒ පසේ බුදුවරුන්ට පමණයි. අන් සියලු දෙනාටම පරයාප්තියක් ඕන, මඟ පෙන්වීමක් ඕන. ඒ නිසා අපට ශ්‍රාවක කියන්නේ ශ්‍රාවක සංඝ කියලා කියන්නේ අහලා දැනගෙන ඊට පස්සේ ප්‍රගුණ කරන්නේ. ඇහුවේ නැත්තම් දැනගත්තේ නැත්තම් මොන පුහුණුවක්ද? දැන් ටිකකට ඉස්සෙල්ලා පොඩි හාමුදුරුව එකතු කරගෙන අපේ භාවනාව පිළිබඳව සාකච්ඡාවක් කළා. ඒකෙදි අපි කතා කළේ එතෙන්දී අපි භාවනා කරන්නට ගියේ නෑ. අපි ඒ භාවනාව සම්බන්ධව මූලික දැනුම එහිදී කරන්න ඕන දේ අපේ මනස අධ්‍යයනය කරන්න ඕන විදිහ ඒවයි අපි කතා බහ කළේ. ඇයි ඒ මූලික දැනුම නැතුව මනස වැඩ කරන හැටි තේරුම් ගන්නේ නැතිව මොන භාවනාවක්ද මොන ප්‍රතිපදාවක්ද එනිසා අපට මූලිකව මේ ලෝක ධර්මය පිළිබඳව ලෝක විෂය පිළිබඳව සම්මා සම්බුදු කෙනෙක් ලොවට දේශනා කරන්නට ඕන. ඒ දෙසූ දේ විකෘති කරන්නේ නැතුව ඒ දෙසූ දේ වනසන්නේ නැතිව දැන් අපිට මේ විවිධ ආකාරයෙන් සමාජ කතිකාවත් ගොඩනගන්නට වෙලා තියෙන්නේ. එයි ගිහි පැවිදි දෙපිරිස තුළම අද විශාල පිරිසක් රැල්ලක් ගොඩනැගෙමින් ඉන්නවා ධහම විනය විකෘති කරන්න, විනාශ කරන්න. එතකොට ඒ අය සමහර වෙලාවට ඒක විකෘති කරනවද නැද්ද කියලා ඒ අය දන්න අයත් ඉන්නවා නොදන්න අයත් ඉන්නවා. නොදැන විකෘති කරන අය ඉන්නවා, තව වැඩි පිරිසක් ඉන්නවා දැන දැනම විනාශ කරන. ඒ මොකද අන් අයගේ මුදලට තනතුරට යට වෙලා. ඒ වගේ පුද්ගලිකවත්, සංවිධානාත්මකවත්, අන්තර්ජාතික වශයෙන්, අන්තර් ආගමික වශයෙන් විවිධ ආකාරයෙන් පුද්ගල කණ්ඩායම් හසුරුවනවා. ඒ අය විවිධ පැතිවලින් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය තුළ බරපතල හානියක් අර්බුදයක් ඇති කරමින් පවතිනවා අපි සබුද්ධික නොවුනොත් බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද මේක සංරක්ෂණය කරන්නේ කොහොමද එහිදී අපේ කාර්යභාරය මොකක්ද කියලා අපි හරියට හඳුනාගෙන නොතිබුණොත් අර වගේ බලවේගවලට අපි ඕනම කෙනෙක් හසු වෙන්නට පුළුවන් මේ කතා කරන මම වුණත් හසු වෙන්නට පුළුවන් අපි ශාසනය කියන්නේ මොකක්ද? ඒක රකින්නේ කොහොමද? අපේ කාර්යභාරය කුමක්ද? මම කොතනද ඉන්නේ? මම කල යුත්තේ මොකක්ද කියන ප්‍රත්‍යවේක්ෂණයක් මට නැත්තම් මම කියලා 아무තු ආශ්චර්යයක් නැහැ. මොකද මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. මෙහි තියෙන්නේ නාම රූප ධර්ම හේතුඵල ක්‍රියාකාරීත්වය. යම් හේතුවක් වඩා ප්‍රබල වෙනවා නම් ඵලය ඒ අනුවයි ගොඩනැගෙන්නේ. මෝහය නම් ප්‍රබල වෙන්නේ. මං නම් ප්‍රබල වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය නම් ප්‍රබල වෙන්නේ. සිහි කල්පනාවෙන් හිතන්නේ නැත්තම්. අවිචාරවත් බව නම් ප්‍රබල වෙන්නේ. එතන වෙනසෙනවා විනා සුරක්ෂිත වෙන්නට ඉඩක් නැහැ පිටු. දැන් අද උදෑසනත් අපි සාකච්ඡා කරමින් ආවේ සජ්ජන සමාජ සංවර්ධන පදනම විසින් මීට මාස 3කට පමණ ඉහතදී රුවන්වැලිසෑය අභියස විශාල බුද්ධ පූජාවක් කළා දස දිසාවෙහිම පහළ වුණු සර්වඥන් වහන්සේලා අරමුණු කරගෙන ගරු භාණ්ඩ සහිත මහා පූජාව. ඒ පූජාව කළේ බොහෝ දෙනාගේ සද්ධා ප්‍රඥා අවදි කරලා තථාගත ගුණය සිහි කරලා උන්වහන්සේගත් මග ගන්නට පොළඹවලා ඒ තුලින් ගොඩනගන්නා වූ ශක්තිය තුලින් අපි සත්‍යක්‍රියා කළා අදිෂ්ඨාන කළා මේ රටට මේ ජනතාවට මේ සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් සසුනත් ජනතාවත් සුරක්ෂිත වේවා පාලකයන් තුලත් පාලිතයන් තුලත් සිහිබුද්ධිය අවදි වෙලා ප්‍රඥාව අවදි කරගෙන රටත් ජනතාවත් සසුනත් රැකෙන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න හැම දෙනා තුළම ශක්තිය අවදි වෙන්නට අදිෂ්ඨාන කරගෙනයි මේ මහා පූජාව කළේ. මේ මග අපට කියා දුන්න බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරන්නටයි මේ මහා පූජාව කළේ. නමුත් ඒ පූජාව සකස් කරද්දී ඒකේ ගත්තු පින්තූර කීපයක් අන්තර්ජාලයේ පළ කරලා තිබුණා අර ලස්සනට ඇඳන් ටිකක් සකසලා. දැන් ඕක දිහා බලලා මේ සයන පූජාවක් මේ gadol ගොඩකට මොකටද සයන පූජාව අද කාලේ ඕවද කරන්න තියෙන්නේ. එතකොට ඒ කිසිම කෙනෙක් විමසන්නේ නැහැ මොකද්ද මේ පූජාව මොකටද මේක කළේ මොකද්ද මේකේ පරමාර්ථය එහෙම එකක් නැහැ. ඒව ਵਿਚාරශීලී වෙන්නට කාටවත් ඕනකමක් තියෙන බවක් පේන්නේත් නැහැ. ඒ බඳු අවිචාරශීලී මුක්ද ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ගිහියා වුණත් පැවිද්දා වුණත් අන් අයගේ සාසන විරෝධී වැඩපිළිවෙලට ඒ රැල්ලට අපි හසු වෙන එක වළක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ මොන විසරදයක් වුණත් මොන ආචාර්ය මහාචාර්ය වුණත් ගිහි වුණත් පැවිදි වුණත් ඒ ඒ රැල්ලට හසු වෙන එක වළක්වන්නට බෑ අපි සබුද්ධික නොවුනොත් අපි ਵਿਚාරශීලී නොවුනොත් ඒ නිසා වැදගත්ම කාරණේ තමයි අපි සැලකිලිමත් වෙන්නට ඕන මොකක්ද අපේ කාර්යභාරය මොකක්ද අපිට කරන්නට තියෙන්නේ ඇත්තටම අපේ ඉන්නේ කොතනද මම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේවා පිළිබඳව අවදි වුණොත් විතරයි පුළුවන් ප්‍රමාණයෙන් අපිට මේ කාර්යය කරන්න පුළුවන් අන්න ඒ නිසායි අද මේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමෙහිලා ගිහි පැවිදි කාර්යභාරය කුමක්ද කියන කාරණේ පදනම් කොටගෙන අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපට ආරාධනා කළේ. එතකොට අපි දැන් ඔය එක්තරා ප්‍රමාණයකින් පැහැදිලි කරගත්තේ සම්බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද? පරයාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය. එතකොට අපි උදාහරණයක් හැටියට සිහිපත් කළේ බැමිණිතියා සාගතයෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කරපු කතිකාවතෙන් පස්සේ උන්වහන්සේලා විසින් තීරණය කළා මේ පරයාප්තිය රැකුණොත් විතරයි ප්‍රතිපත්තිය රැකෙන්නේ ප්‍රතිපත්තිය රැකුණොත් විතරයි ප්‍රතිවේදය රැකෙන්නේ ඒ නිසා ප්‍රතිවේදයේ පමණක් දහමයි කියලා අරගෙන හරියන්නේ නැහැ නවලෝකෝත්තර ධර්මයේ තමයි අපි රකින්නේ ඒකේ රකින්න දෙයක් නැහැ නවලෝකෝත්තර ධර්මය කියන්නේ මතු කරන්නට ගොඩනගන්නට අවදි කරන්නට ඕන දෙයක් ඒකේ අය රකින්න දෙයක් නැහැ. අපිට රකින්න තියෙන්නේ ප්‍රතිපත්තිය සහ පරයාප්තියයි. ප්‍රතිපත්තිය රකින්නට අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒක තමයි මේ සාසනික වැඩපිළිවෙල සංස්කෘතිය හැටියට අපි පවත්වාගෙන. ඒ පරයාප්තිය රකින්නට ඕන. පරයාප්තිය රකින්නට තමයි අපි ත්‍රිපිටකය සංරක්ෂණය කරන්න, ඒවා විකෘතිකරණයට එරෙහි වෙන්නට, ඊළඟට වැඩි දෙනෙකුට ඒ දහම් දැනුම ලබා දෙන්නට, ධර්ම දේශනා පවත්වන්නට, පුස්තකාල ඉදි කරන්නට, ගිහි පැවිදි දෙපිරිස තුලම ධර්මඥානය වඩවන්නට අපි අපකැප වෙන්නේ ඒ පරයාප්තිය රකින්නටයි. ඒ පරයාප්තිය රැකීමේ එක්තරා වැඩපිළිවෙලක් හැටියට තමයි අපි ආයතන රකින්නේ. ඒ ආයතන රැකීමේ වැඩපිළිවෙලක් හැටියට තමයි අතීත ආයතනවල නටබුන් පව අපේ ඉතිහාසය හැටියට අපි ආරක්ෂා කරන්නේ. මේ විදිහට මේ එකම සාසනික ප්‍රතිපදාව තුළ දැවැන්ත වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒ සමස්තයම තමයි සම්බුද්ධ ශාසනය හැටියට අප විසින් ආරක්ෂා කළ යුත්තේ. ඒ නිසා මේ කොටස විතරයි සම්බුද්ධ ශාසනය, චතුරාර්ය සත්‍ය විතරයි සම්බුද්ධ ශාසනය, අනිත් ඒවා ශාසනය නෙමෙයි. ත්‍රිලක්ෂණය විතරයි සම්බුද්ධ ශාසනය, පටිච්චසමුප්පාදය විතරයි සම්බුද්ධ ශාසනය, බෝධිපාක්ෂික ධර්ම විතරයි සම්බුද්ධ ශාසනය, පාරමිතා ධර්ම විතරයි සම්බුද්ධ ශාසනය. එහෙම තීරණය කරන්න බෑ. ඊළඟට තව වැරදි අර්ථකථනයක් තමයි මහජනයා බොහෝ වෙලාවට කල්පනා කරනවා මේවා රකින්න ඕන හාමුදුරුවරුනේ මේ මහානායක හාමුදුරු මොනවද කරන්නේ ඇයි ඒගොල්ලෝ මේක රකින්නේ නැත්තේ එහෙම හිතනවා නම් ඒ ගිහියා සාසන සංරක්ෂක බෞද්ධයෙක් නෙමෙයි ඒ ගිහියා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස නියෝජනය කරන කෙනෙක් නෙමෙයි. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක රකින්නේ භික්ෂුව විසින් විතරක් නෙමෙයි. මේ සිව් පිරිසටම වගකීමක් තියෙනවා. ඒ නිසා යම් ගිහියෙක් කල්පනා කරනවා නම් හාමුදුරුවරු තමයි මේක රකින්න ඕන කියලා ඒ ගිහියා සැබෑ බෞද්ධයෙක් කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. යම් භික්ෂුවක් කල්පනා කරනවා නම් රජු තමයි මේව රකින්න ඕන, දායකයෝ තමයි රකින්න ඕන, දායකයන්ට ඕන නැත්නම් අපිට මොකටද? එහෙම හිතනවා නම් ඒ පැවිද්දා ශාසනය හඳුනාගත්තු කෙනෙක් නෙමෙයි. යම් මිනිස්සෙක් කල්පනා කරනවා නම් දෙයියෝ රකින්න ඕන මේක. ඇයි දෙයියෝ තමයි මේක ආරක්ෂා කරන්නට බුදුහාමුදුරුවෝ පවර්ලා තියෙන්නේ විෂ්ණු දෙවියන්ටලු. ඒ නිසා විෂ්ණු දෙවියෝ ඉන්නවා නම් රකින්න ඕන. දලදා මාලිගාවට බෝම්බ ගහනවා නම් ජයශ්‍රී මාබෝධින් වහන්සේ කපන්න හදනවා නම් එතන වෙඩි තියලා මරනවා නම් භික්ෂුන් වහන්සේලා ඝාතනය කරනවා නම් ඇයි මේ දෙයියෝ කොහෙද ඉන්නේ? ඇයි දෙයියෝ රකින්නේ නැත්තේ? එහෙම හිතනවා නම් ඒ මිනිස්සයා සාසනය හඳුනාගත්තු කෙනෙක් නෙමෙයි. යම් දෙවියෙක් කල්පනා කරනවා නම් මිනිසුන් මේ ශාසනය රකින්නට ඕන අපි මොකටද රකින්නේ කියලා හිතනවා නම් ඒ දෙවියා ශාසනය හඳුනාගත්තු දෙවියෙක් නෙමෙයි. ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගිහි පැවිදි දිව්‍ය මනුෂ්‍ය කියන අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි හැමෝගෙම ශාස්ත්‍රූවරයයි බුදුහාමුදුරුවෝ. සත්තා දේව මනුස්සාණන් දෙවි මිනිසුන් දෙගොල්ලගේම ශාස්ත්‍රූවරයා. පැවිද්දාගේ ශාස්ත්‍රූවරයා විතරක් නෙමෙයි ගිහි බෞද්ධයාගේත් ශාස්ත්‍රූවරයා. එනිසා ඒ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ දෙසූ ධම ඒ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම අරයට මෙයාට හිලව් කරලා අපට අත පිහදා ගන්නට පුළුවන් කමක් නැහැ. අපි සියලු දෙනාටම ඒ සමස්ත වගකීම බෙදී යනවා. ඒකෙන් අපට නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක නැති කරනවා නම් වනසනවා නම් වනසන්න පුළුවන් වෙන්නේ ඔය පිරිසටම විතරයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා උපාසික උපාසිකා කිව්වහම මනුස්ස දිව්‍ය ඔක්කොම මේ ගොඩට අයිති. ඇයිද? පිනතුනේ අර විදිහට බාහිරින් දේවල් විනාශ කළාට මේ පරයාප්තිය ප්‍රතිපත්තිය ප්‍රතිවේදය මේවා පරයාප්තිය නැති කළොත් ප්‍රතිපත්තිය නැති වෙනවා ප්‍රතිවේත්තිය නැති වුණොත් ප්‍රතිවේදය නැති වෙනවා ඒ නිසා මේ බුදු දහම විකෘති කරන්නට බාහිර පුද්ගලයෙකුට බෑ මේක දන්නා කෙනෙකුට විතරයි මේක විනාශ කරන්න පුළුවන් අද ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා ඉස්සර කාලේ පිටින් පිටින් ගහලා මේක විනාශ කරන්න හැදුවා. ඔය විදේශ ආක්‍රමණ හැටියට ආපු සියලු දෙනාටම වුණේ මේ සංස්කෘතිය විනාශ කරන්න මේ දහම විනාශ අදටත් මේ ව්‍යවස්ථාව වෙනස් කර කර නොයෙක් උපාය මාර්ග යොදන්නේ මේකේ මූලය කඩන්නට. මේකේ හයිය නැති කරන්න. බුද්ධ ආගම ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීමයි කියන මේ වගන්තිය නැති කරන්න. ඒ බලය නැති කරන්න. ඒ නිසා අද වෙනම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. මේ ආගමයි රජයයි එකට එකතු වෙලා මේ මේ දෙක එකට තියන්න හොඳ නැහැ. මේවා වෙන් කරන්න ඕන. එතකොට රජය ආගමෙන් රැකෙනවා ආගම රජයෙන් රැකෙනවා මෙහෙම කිය කියා එක් එක් මහා විශාරද මතවාද වගේ ගෙනල්ලා ව්‍යවස්ථාව ඛණ්ඩණය කරලා එතනින් වෙනස් කරන්නට හදන්නේ මේක වනසන්න. දැන් ඒ විදිහට බාහිරින් දේවල් වෙනස් කරන්න උත්සාහ කළාට සාර්ථක නැති නිසා අද සිවුරු පෙරවලා සල්ලි ගෙවලා පුහුණු කරලා සිවුරු පෙරවපු කණ්ඩායම් ඉන්නවා මේ දහම අධ්‍යයනය කරලා මේක විනාශ කරන්න. වෙනත් ආගම්වල ආචාර්ය උපාධිය දක්වා PhD එක දක්වා බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරලා ඒ අය පුහුණු කරනවා මේක විනාශ කරන්න. දැන් ওই පහුගිය කාලේ අපේ ගම් පළාතේ හොරණ පැත්තේ විදේශිකයෝ කීප දෙනෙක් ඇවිදින් ඒ අය අධ්‍යයනයක් කරනවා. එතකොට සිංහල අපේ අය අහලා තියෙනවා මොකද්ද කරන අධ්‍යයනය? එතකොට මේගොල්ලෝ කියලා තියෙන්නේ මේ මෙච්චර ආගම් තියෙන මේ රටේ මේ ආගමික කලකෝලාහල ඇති වෙන්නේ නැත්තේ ඇයිද? ජනවාර්ගික අර්බුද ඇති වෙනවා. ඇයිද මේ ආගමික අර්බුද ඇති වෙන්නේ නැත්තේ? අපි මේක තමයි අධ්‍යයනය කරන්නේ. දැන් මේ මොකද්ද අමාරුව මේක අධ්‍යයනය කරන්නේ? අන්න ඒක තමයි පරේෂණය. මේක අන්තර්ගෂ්ඨණයක් ඇති කරන්න මොකද්ද කරන්න පුළුවන්? ඕ ඌරගේ මාළු ඌරගේගෙම තියලා කපන්න පුළුවන් කොහොමද? ඔවුනෝන් ભેද බින්න කරලා ගැටෙන තැනටපත් කරන්න පුළුවන් කොහොමද? දේශපාලනික වශයෙන් ඒ එක කරගෙන යනවා යසාගේට. හැබැයි සසුනටත් ඒ ටික කරන්න භික්ෂූන් භික්ෂූන් අතර ගස්ඨණය කරා. දායකයා දායකයා අතර ගස්ඨණය කරා. ආගම් ආගම් අතර ගස්ඨණය කරා. ඒවට විවිධ සැලසුම් හදන්න ඒ අය මූලයන් අධ්‍යයනය කරනවා කෝටි ගණන් මුදල් වියදම් කරලා. ඒ බඳු පසුබිමක් තුලයි අපට සාසනය රකින්නට වෙලා තියෙන්නේ. ඉතින් එතනදී අපි අපිමත් අවිචාරමත් වෙනවා අපි අපිමත් සිහිබුද්ධිය නැතුව කටයුතු කරනවා කවුරු හරි කියන ඕන දෙයකට හොයි කියාගෙන අර අන්තර්ජාලයේ ඒ එහාට මෙහාට සංසරණය වෙන ඒවට අපිත් මොකක් හරි අදහසක් පළ කරලා අපේ පුද්ගලික මතවාද එළියට දාගෙන පවත්වන්නට යනවා නම් ඒ ගිහියාටවත් ඒ පැවිද්දාටවත් සාසනයක් රකින්නට ශක්තියක් අවදි වෙන්නේ නැහැ පිටත. ඒ නිසා මේ සසුන රකින්නවා නම් රකින්න පුළුවන් වෙන්නේ සිව්වණක් පිරිසටයි මේ සසුන නසනවා නම් නසන්නට පුළුවන් වෙන්නේ සිව්වණක් පිරිසටයි. එහෙමනම් මේ ශාසනය සංරක්ෂණය කරන්නට පැවිද්දාගේ කාර්යභාරය මොකක්ද? ගිහියාගේ කාර්යභාරය මොකක්ද? ගිහි පැවිදි කාර්යභාරය කියලා යම් ප්‍රමාණයකින් වෙනස්කම් තියෙනවා. නමුත් දෙපිරිසටම පොදු සාධක තියෙනවා. ගිහියාටත් පැවිද්දාටත් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සම්බන්ධව පොදු සාධක දෙකක් තියෙනවා. ඒ පොදු සාධක දෙක ගිහියාටත් සාධාරණයි පැවිද්දාටත් සාධාරණයි. මොකක්ද මේ පොදු සාධක දෙක? තමන්ගේ චිත්තසංතානය ගැන පරීක්ෂාකාරී වෙමින් අවදියෙන් සිටමින් මේ සද්ධර්මය තේරුම් අරගෙන ඒක ප්‍රතිපත්ති ප්‍රතිවේද වශයෙන් පුහුණු කරමින් ආත්ම විමුක්තිය සඳහා ಗುಣධම් වැඩි. තමන්ගේ විමුක්ති මඟ සඳහා ಗುಣධම් වැඩිම පළවෙනි කාර්යභාරයයි. ගිහියාටත් පැවිද්දාටත් ඒ ප්‍රතිපත්තියෙන් ගිලිහෙනවා නම් ප්‍රතිපත්තිය රකින්නට නම් පරයාප්තිය දැනගෙන ඉන්න ඕන. දහම මොකද්ද කියලා දැනගෙන ඉන්න. දැනගත්තට විතරක් හරියන්නේ නැහැ යෙදෙන්නට ඕන. දැන් මේ ඊයේ පෙරේද එක අම්මා කෙනෙක් කතා කරලා කියනවා "හම්දුන්නේ මම දැන් බණ 3000ක් විතර අහලා තියෙනවා. නමුත් මට තරහ එන එක නවත්ත ගන්න බෑ. මං කිව්වා 10000ක් විතර තව අහන්න. ඒ ඇහුවත් ඔච්චර තමයි." දැන් මේ බණ අහලා බුදු වෙන්න තමයි හදන්නේ. ඇයි ඇතම් හාමුදුරුවොත් කියනවානේ බණ ඇහුවහම ඇති. තෝවන් වෙන්න. භාවනාව ඕන නැහැ. ඒ මොකද්ද කියන්නේ? භාවනාව කියන වචනේවත් අර්ථය දන්නේ නැහැ. මහා විසරදෙයින් හැටියට කතා කළාට නිග්‍රහ කරනව නෙවෙයි පින්නතුනි. යම් කිසි කෙනෙක් ගිහියෙක් හෝ පැවිද්දෙක් කියනවා නම් සෝවාන් වෙන්නට භාවනාව ඕන නැහැ. බණ ඇහුවහම ඇති කියලා. ඒකේ තේරුම මොකද්ද? ඒ ගිහියා හෝ පැවිද්දා දන්නේ භාවනා කියන වචනේ තේරුම. දැන් පොඩි හාමුදුරුවොත් එක්කලා අපි කතා කළේ මුලින්ම ඒක. මොකද්ද භාවනා කියන්නේ? වඩවනවා වැඩි දියුණු කරනවා. වැඩි දියුණු කරන්නම් වැඩ තුනක් කරන්නට ඕන. දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්න ඕන. යහගුණ හඳුනාගෙන දියුණු කරන්න ඕන. ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරන්න ඕන. ඉතින් බණ ඇහිීම තුල ඔය ටික වෙනවා නම් ඒකට තමයි භාවනාව කියන්නේ. ආ මේ කකුල් දෙක වකුටු කරගෙන කොන්ද කෙලින් තියාගෙන අතක් උඩ අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන විතරයි භාවනා කරන්න පුළුවන් කියලා එක බුදුවරු දේශනා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන සතර ඉරියව්වෙන්ම මේක පුහුණු කරන්න ඕන. ඊළඟට අංගුත්තර නිකායේ පංචක නිපාතේ දේශනා කරනවා තථාගතයන් වහන්සේගේ දේශනාවක් දැක්වෙනවා විමුක්තායතන සූත්‍රයේ. විමුක්තායතන සූත්‍රයේ දේශනා කරනවා අරහත්ත්වයට පැමිණෙන්නට පුළුවන් ක්‍රම පහක්. මොනවද ඒ ක්‍රම පහ? සද්ධර්ම ශ්‍රවණය, සද්ධර්ම දේශනය, සද්ධර්ම සජ්ජායනය, ඊළඟට සද්ධර්ම මානසිකාරය සහ සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම. ඔය ක්‍රම පහම කෙලෙස් නසන්නට පුළුවන් භාවනා ක්‍රම. නිකම් මේ බණ අහනවා කියලා කියන්නේ අනිත් කෙනා කියන එක අවිචාරවත් අහගෙන ඉන්න එක නෙමෙයි. ඒ ඇසීම තුළ අපේ මනසේ දුර්වලකම් අපට පෙනෙන්නට ඕන. ඒ පෙනෙන පෙනෙන දුර්වලකම් ඒ ඒ මොහොතේම අපිට විනිවිද දකිමින් දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවා නම් ඒතනත්තා සද්ධර්ම ශ්‍රවණය තුළ භාවනා මානසිකාරයක් ප්‍රගුණ කරනවා. ඒ තුල ಗುಣ හඳුනා ගන්නට ඕන හඳුනා ගන්නා ಗುಣ සසරේ පුහුණු කරලා තියෙනවා නම් ඒ ඒ මොහොතේම මනස අවදි කරන්න පුළුවන්. ඒ එහෙම අවදි වෙනවා නම් ඒ තනත්තාට සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ භාවනා මානසිකාරය. ඊළඟට ඒ දේශනා කරන සද්ධර්මය අසමින් අසමින් ප්‍රඥාව අවදි කරගෙන පටිච්ච සමුප්පාද ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන මේවා අවබෝධ කරගන්න. ඒ අවබෝධය වැඩෙනවා නම් ඒ තනත්තාගේ සද්ධර්ම ශ්‍රවණය භාවනා මානසිකාරය. එතකොට ඒ තනත්තා බණ අහලා සෝවාන් ඵලයටපත් වුණා නම් මොකක්ද ඒ තනත්තා තුල ඇති වෙලා තියෙන පරිවර්තනය? එතෙක් තිබුණු දුර්ගුණ දුරු වෙලා යහගුණ අවදි වෙලා ප්‍රඥාව වැඩිලා මොනවද දුරු වෙලා තියෙන දුර්ගුණ? තක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මෙතෙක් තිබුණා. දැන් සෝවාන් ඵලයටපත් වෙනකොට ඒක දුරු වෙලා. එහෙමනම් බණ ටික අහගෙන ඉන්නකොට මෙතෙක් තිබුණු සංයෝජන ධර්ම දුරු වුණා නම් අන්න ඒකට තමයි භාවනා කියන්නේ. එතකොට බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ ඔය ಗುಣ හතර තුල ස්ථාපිත වෙලා ඒවා එතෙක් තිබුණේ එතෙක් නොතිබුණු ಗುಣ අවදි වෙලා ඒ කුමක්ද සිද්ධ වුනේ ඒ සද්ධර්ම ශ්‍රවණය තුල ඒතනත්තාගේ චිත්තසංතානයේ ಗುಣ අවදි වෙලා මෙතෙක් ඒතනත්තාට ප්‍රත්‍යක්ෂ නොවුණු හේතුඵල ධම ප්‍රත්‍යක්ෂ වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා ත්‍රිලක්ෂණේ වැටහිලා එහෙමනම් මෙතෙක් ඒතනත්තාට අවබෝධ නොවුණු ගැඹුරු ධර්මය සූක්ෂම ධර්මය ඒතනත්තාට ප්‍රඥාවෙන් අවබෝධ වෙලා එහෙමනම් එතන භාවනාවයි සිද්ධ වෙලා තියෙන්නේ එනිසායි බණ අහමින් සෝවාන් වෙන්නට විතරනේ දැන් ඔය අදාය කියන්නේ බණ අහලා සෝවාන් වෙන්න පුළුවන් කියලා සෝවාන් නෙමෙයි බණ අහලා රහත් වෙන්නත් පුළුවන් හැබැයි නිකම් බණ ඇසීමෙන් නෙමෙයි ඒ තුල භාවනාව ප්‍රගුණ වීමෙන් ඒ ධර්ම ශ්‍රවණයක් තුල භාවනාව ප්‍රගුණ වෙන්නට නම් අපි සසරේ දිගු කලක් භාවනාව පුහුණු කරලා තියෙන්න ඕනේ. "යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ" කියන ගාථා පද දෙක කියනකොට ඇහෙනකොට උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් වුණා. දැන් අපි ওই ගාථා පද දෙක නෙමෙයි ඔය හතරම කොච්චර කාලයක් අහලා ඇද්ද? ඇයි තාම සෝවාන් වුණේ නැත්තේ? ඒන් කියන ගැඹුරු දහම් පදය අපට ප්‍රත්‍යක්ෂ වෙන තරමට අපේ ප්‍රඥාව පුහුණු කරලා නැති නිසා. ඒක දහමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක දෙසුමේ ප්‍රශ්නයක් නෙමෙයි. අද බොහෝ දෙනා නිවන් දකින්න හදන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් හොයාගෙන බණ ඇහුවොත් තමයි සෝවාන් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමකගෙන් බණ ඇහුවොත් තමයි රහත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවොත් තමයි අවබෝධ කරගන්න පුළුවන්. එහෙම එක්තරා මිත්‍යා මතයක ඉන්නවා. ඒ මිත්‍යා මතේ වාසිය ගන්න කවුද? අර ධර්ම ප්‍රතිරූපකෙන්. ඒ නිසා දැන් අර දේවල් ඕන ඕන කියලා ඉල්ලනකොට අවශ්‍යතාවයේ වැඩි වෙනකොට ප්‍රතිරූපක හැදෙනවනේ. රත්තරන් පිළිබඳව මිල වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනකොට රත්තරන් වගේ ඒවා සමාජයට එනවා. මණික් ගැන ඉල්ලුම වැඩි වෙනකොට මණික් වගේ ඒවා සමාජයට එනවා. ඒ වගේ තමයි අර මාර්ගඵල පිළිබඳව ඉල්ලුම එනකොට දැන් මම සෝවාන් වෙලා එන්න මගේ ළඟට සෝවාන් කරන්න. මම රහත් වෙලා අරිහතුන් වහන්සේලා කියලා තමයි ලියන්නේ අස්සම් කරන්නේ. එතකොට මම බුදු වෙලා ගෞතම බුදුහාමුදුරෝ මේ පිරිනුවන් පාලා එතකොට මමත් බුදු වෙලා. එහෙම කියාගත්තු පැවිද්දෝ ගිහියෝ අද සමාජය තුල භාණ්ඩ අලෙවි කරන්න වගේ. පසුගිය වස් අපි දැක්කා පත්තරේ දැන්වීමක් ඊට ඉස්සෙල්ලා තිබුණා. ලක්ෂ 3ක් දුන්නොත් සෝවන් ඵලයට පත් කරනවා සති දෙකක් ඇතුළත. මම දරුවෙකුට කිව්වා පොඩ්ඩක් කතා කරලා බලන්න අපිත් ලක්ෂ 3ක් දෙන්න පුළුවන් ද මේක කරගන්න. එතකොට කතා කලන් පස්සේ කියලා තිබුණා දැන් බඳවාගෙන ඉවරයි. දැන් බඳව ගන්නට ඉඩක් නැහැ. එතකොට ඇයි මේ වෙළඳපළක් බිහි වෙලා තියෙන්නේ? අර මහජනයාගේ මිත්‍යාව තුල, මහජනයාගේ අන්ධභාවය තුල, ਵਿਚාරයක් නැතිකම තුල. එතකොට අපේ මුලාව තුල දැන් ඔය අපට සාමාන්‍ය කඩේකින් ගිහිල්ලා ගන්න පුළුවන් කලිසම කමිසේ ලංකාවේ ඉහළ පෙළේ තියෙන කොළඹ ඇතැම් ඒ වෙළඳ නාමයන් කියන එක සුදුසු නෑ ඇතැම් වෙළඳ ආයතන තියෙනවා අර රුපියල් 1500කට ගන්නා කමිසේ අර ආයතනයේ 30000යි. එකම අමුද්‍රව්‍ය එකම විදිහට මහලා තියෙනවා. මේ මොකද්ද විකුණන්නේ? මිනිසුන්ගේ මුලාව සහ මාන්න. ඒ වගේ අද මාර්ගඵල විකුණන තැනකට ඇවිත් තියෙන්නේ ඇයි? මහජනයා මුලා වෙලා ඉන්නවා. තමන්ගේ ප්‍රඥාව අවදි කරලා ධර්මය අවබෝධ කරන්න නෙමෙයි. සෝහන් වෙච්ච අය හොයාගෙන ගිහිල්ලා රහත් වෙච්ච අය හොයාගෙන ගිහිල්ලා බුදු වෙච්ච අය හොයාගෙන ගිහිල්ලා ප්‍රතිවේදෙන් ලබන. ඒ නිසා අද ඒ වගේ වෙළඳපලක් නිර්මාණය වෙලා ධර්මයේ විකෘති කරන. ඊළඟට තව පිරිසක් දෙව්ලොව යන්නට හදනවා. ඒ මොකටද? දෙව්ලොව ඉන්නෝ බුදුහාමුදුරන්ගෙන් බණ අහපු ඍජුම ශ්‍රාවකයෝ. එතනට ගියොත් නම් පුළුවන්. එතනට නෙවෙයි පින්නතුනි බුදු කෙනෙක් හමු වුණත් අපට දහම් අවබෝධ කරන්න වෙන්නේ කාගේ ප්‍රඥාවෙන්ද? තමන්ගේ ප්‍රඥාවෙන් විනා බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවෙන් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවෙන් පුළුවන්කම තියෙන්නේ බුදුහාමුදුරුවන්ට ලෝකේ අවබෝධ කරන්නටයි. ඒ අවබෝධ කරගත්තු ධහම දෙසන්නට උන්වහන්සේට පුළුවන් මහා කරුණාවෙන්. ඒ දේශනා කරන දේ අපට අවබෝධ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපේ ප්‍රඥාව අවදි කළ තරම. ඒ නිසා මේ සාසනික ප්‍රතිපදාව තුළ පුද්ගලයන් සරණ යාමක් නැහැ. අන්ධ භක්තියක් නැහැ. මෙතන අවදි කරන්නට තියෙන්නේ දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ප්‍රඥාවෙන් ලෝක ධර්ම ප්‍රත්‍යක්ෂ කරන්නටයි අපේ මනස පුහුණු කරන්නට. අන්නේ පුහුණුව අපේ ප්‍රායෝගිකව එහි යෙදෙන්නට ඕන. නිකන් ඒවා දැනගෙන විතරක් හරියන්නේ පැවිද්දෙක් හැටියට මං අනිත් අයට බණ කිව්වට විතරක් හරියන්නේ බණ කියන්න දක්ෂ වුණාට විතරක් හරියන්නේ ඒ කියන දහම මට ප්‍රායෝගිකව හමු වෙනකොට මට පුළුවන්ද ඒ දහම තේරුම් අරගෙන එතන සති සම්පජඤ්ඤයෙන් පවතින්න? එහෙම බැරි නම් පින්නතුනේ අනුන්ගේ ගවයෙන් බලන ගොපල්ලෙක් හා සමානයි කියලා බුදුහාමුදුරෝ දේශනා ගොපල්ලා ගවයෝ දක්කගෙන දක්කගෙන යනවා. ගවයෝ ටික රැක ගන්නවා. ගව හිමියාටත් ප්‍රතිලාභ ලැබෙනවා. ගොපල්ලාට හිමි වෙන්නේ මොනවද? මල මුත්‍රායි, බත්පතයි විතරයි. ගවයාගේ මල මුත්‍රායි, බත්පතයි විතරයි හිමි වෙන්නේ. ඉතින් පැවිද්දා කියන කෙනා අනුන්ට දහම් දෙසන්නට ඕනේ කරුණා මෛත්‍රියේ. හැබැයි අනුන්ගේ ගවයින් දක්වන කෙනෙක් හැටියට නෙමේ තමනුත් මේක පුහුණු කරන්න ඕන. ඒ නිසා අනුන්ට බණ කියන අපටත් අනුන්ගේ බණ අහන ගිහියාටත් තියෙන පළවෙනි කාර්යභාරය තමයි මොකක්ද මේ තථාගත සද්ධර්මය පරයාප්තිය ධර්ම විනය ත්‍රිපිටකය හරියට ඉගෙනගෙන හරියට දැනගෙන ත්‍රිපිටකය ඉගෙන ගන්නවා කිව්වහම අද ගිහිල්ලා ත්‍රිපිටක පොත් ටික බුද්ධ ජයන්ති පොත් ටික දිගහැර ගත්තට එකපාරට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මූලික වශයෙන් ඒ පිළිබඳව සරල බසින් ලියවිච්ච කියවන්න. අපේ නායක හම්දුරොත් මුලින් අගේ කොට සැලකුවා අද අවිවාදයෙන් ලංකාවේ පමණක් නෙමෙයි ලෝකෙම ඉන්න සදහැවත් ගිහි පැවිදි සත්පුරුෂයන් අගේ කරන පොත් පෙළක් තමයි රේරුකාණේ මහානායක ස්වාමින් වහන්සේගේ පොත් පෙළ. ඒවා අරගෙන සරල බසින් තියෙනවා මුලින් මුලින් කියවන්න ගැඹුරට යන්න කලින්. ඊට පස්සේ ත්‍රිපිටක පොත පරිශීලනය කරන්න. ඒ ත්‍රිපිටක පොත පරිශීලනය කරන්න පුළුවන් වුණත් බැරි වුණත් ධර්ම ශ්‍රවණය තුළින් දහම් පොතපත නිවැරදිව ලියවිච්ච කියවීම තුළින් නිවැරදිව දේශනා කරන සද්ධර්ම දේශනා ශ්‍රවණය තුළින් තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්න. දියුණු කරගෙන ඒවා නැවත නැවත පුහුණු කරන්න වෑයම් කරන්න. දැන් භාවනා වැඩසටහන හැටියට අපි පොඩි හාමුදුරන්ට පැය එකමාරක් විතර කතා කළේ මේ එකම කාරණය. කොහොමද තමන්ගේ මනස දිහා බලමින් තමන්ගේ සිත පුහුණු කරන්නේ? ඉතින් එහෙම පුහුණු කරද්දී අපි භාවනා කරන වෙලාවයි කියලා යම් කාල වේලාවක් වෙන් කරගෙන එකතන වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවෙ විතරක් මේක පුහුණු කරලා හරියන්නේ නැහැ. දුර්ගුණේ දුරු කරන්නට ඕන වෙන්නේ භාවනාව කියලා අපිට කරන්න තියෙන්නේ ওই වැඩ තුන තමයි. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කිරීම. ඉතින් දුර්ගුණේ දුරු කරන්නට වෙන්නේ වාඩි වෙලා ඉන්න වෙලාවෙ විතරක් නෙමෙයි. ඇයි වාඩි වෙලා ඉන්නකොට විතරද අපිට දුර්ගුණ මතුවෙන්නේ? දැන් තරහ එන්නේ වාඩි වෙලා ඉන්නකොට විතරක්ද? ඇයි හිටගෙන ඉන්නකොට තරහ එන්නේ නැද්ද? කතා කරනකොට තරහ එන්නේ නැද්ද? වැඩ කරනකොට තරහ එන්නේ නැද්ද? අන්නේ කෝපය මනසේ අවදි වෙන වෙලාවටයි මේ කෝපයයි කියලා හඳුනාගෙන දුරු කළ යුත්තේ. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. චිත්තානුපස්සන සතිපට්ඨානයේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ද්වේෂසිතක් ඇති වෙනකොට මේ ද්වේෂසිතයි කියලා හඳුනගන්න. ද්වේෂයට ඉලක්ක වෙච්ච පුද්ගලයාත් එක්ක පැටලි පැටලි පලිගන්න දඟලන එක නෙමෙයි. ඒ අරමුණ එහෙමම තිබියදී තමන්ගේ මනස පැත්තට හැරෙන්න. හැරිලා තමන්ගේ මනස දිහා බලන්න. බලලා හඳුනාගන්න මේ කෝපයයි මේ ද්වේෂයයි මේ කෝපය ද්වේෂය මගේ මනස තුල අවදිවීමෙන් මගේ සිත විකෘති වෙනවා. විනාශ වෙනවා. දුර්වල වෙනවා. අන්ධ වෙනවා. මොට වෙනවා. ප්‍රඥාව හීන වෙනවා. හොඳ නරක තේරුම් ගන්න බැරි වෙනවා. සතෙක් සිව්පාවෙක් தත්තට ඇදගෙන වැටෙනවා. ඒ නින්දිත தත්වයෙන් මා නැගී සිටින්නට ඕන කියලා උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහය ගන්නට නම් කෝපය කියන්නේ මොකක්ද? ඒ ඇතිවීමේ හේතු සාධක හරියට සිහිබුද්ධියෙන් දකින්නට ඕන. ඒ ටික දැකලා මතුවෙන කෝපය ආවේගය Tamanට දුරු කරගන්නට බැරි නම් අපි ලෝකෙටම බන කිව්වත් පළමු කාර්යෙන් අපි ගිලිහිලා. මොකද්ද පළමු කාර්ය? සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ පළමු කාර්ය තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිෙහි Taman යෙදීම. විමුක්ති මාර්ගයට අදාළ මේ ප්‍රතිපදාව පුහුණු කිරීම. ඒ නිසා අනුන්ට දහම් දෙසන පැවිද්දා හැටියට අපි මේවා පුහුණු කරන්න ඕනේ. පැවිද්දාගේ දහම් අසන ගිහියා හැටියට අර උපාසිකා මාතාව කිව්වාගේ දැන් මම බණ 3000ක් අහලා තියෙනවා 10000ක් අහලා තියෙනවා අපි අහවල් තනත් ගිහින් භාවනා කරලා තියෙනවා අපි සමතය කරලා තිනවා අපි විදර්ශනාව කරලා තිනවා අපි ඥාන භාවනා කරලා තිනවා මං තුන් මාසයක් නේවාසිකව භාවනා කරලා තිනවා ඒක සාධකයක් විතරයි වැදගත් වෙන්නේ ඒ භාවනාවෙන් අපේ මනසේ කොච්චර දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්න දක්ෂතාවයක් ඇති කරගත්තද යහගුණ හඳුනාගෙන අවදි කරන්න කොතෙක් පුහුණු වුණාද ප්‍රඥාවෙන් කොතෙක් ලෝක ධර්ම තේරුම් අරන් සමබරව ජීවත් වෙන්නට පුරුදු වුණා ඒ නිසා පින්නතුනි අපේ ජීවිත තුලත් අපි මේ දේවල් පුහුණු කරන්නේ ඔය ක්‍රමයෙන්මයි ගිහි පැවිදි දෙපිරිස සමගම ඇසුරු කරනකොට අපේ මනසේ කෝපය ඇති වෙන අවස්ථා අපි යලි යලි ප්‍රතිවේක්ෂා කරලා කෝපය දුරු කරගන්නට වෑයම් කරනවා. සිහිය නැතුව ගිහිල්ලා යම් යම් විපත් ඇති වුනහම මේ අසිහියෙන් හිටපු නිසා නේද මේක උනේ කියලා සිහිය උපදවා ගන්නට එතෙන් පටන් වෑයම් කරනවා. යම් යම් කරුණු වැටහෙන්නේ නැත්නම් ඇයි මේක වැටහෙන්නේ නැත්තේ කියලා ඒවා පිළිබඳව සොයා බලනවා. අපේ රේරුකාණේ මහානායක හඳුරෝ සිහිපත් කරලා තියෙනවා. උන්වහන්සේට ඔය තරම් වටිනා පොත්පලක් ලියන්නට පුළුවන් උනේ උන්වහන්සේගේ එක්තරා පුරුද්දක් තිබුණා. මොකක්ද? යම් ධර්ම කරුණක් හරියට වැටහුනේ නැත්නම් අවුරුදු ගණනක් හරි ඉඩ තියන තියන වෙලාවට ඒ ගැන සිතා බලනවා, සොයා බලනවා, සාකච්ඡා කරනවා, විමසනවා, පොත්පත් කියවනවා. අවුරුදු 10ක්ද 15ක්ද 20ක්ද 30ක්ද 50ක් හරි ජීවිතාන්තය දක්වාම හරි ඒ දහම් කරුණ අතහරින්නේ නැහැ. ඒක Tamanට වැටහෙන්නේ නැත්නම් නැවත නැවත සොයනවා. අන්න එහෙමයි ප්‍රඥාව වැඩෙන්නේ. එහෙමයි මේ පරේෂණ තුල නිරත වෙන්නේ. එහෙම නොවේ නම් අපට ඒ ප්‍රතිපදාව තුල පිහිටන්නට බෑ. ඊළඟට ගුණය අවශ්‍ය තැන අපි සිහි කරන්න ඕන ගුණය ඕන තැන ගුණය මතු වුණාද කියලා. මේ මෑතකදී මට මා ගැනම ලැජ්ජාවක් ඇති වෙච්ච අවස්ථාවක් තිබුණා. මෑතක කියලා කියන්නේ දැන් අවුරුදු දෙක තුනකට ඉහතදී අපේ පන්සලේ අපේ කිරියෝරුවේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ භාවනා වැඩසටහනක් කරනවා සෙනසුරාදට. එතකොට මාසෙකට එක දවසක් ඒ භාවනා වැඩසටහන සම්පූර්ණ දවසෙම තියෙනවා. එතකොට ස්වාමින් වහන්සේලාට දාන ටික වෙනම ගේනවා. අර භාවනා වැඩසටහනේ අයට වෙනම දානෙ ගේනවා. එදා උදෑසන මට තව බණකට යන්නත් තිබුණා. මම දානශාලාවට ඇවිල්ලා දාන ටික බෙදා ගන්න සූදානම් වෙනකොටම දායක මහත්තයෙක් කැපකරුවා විසින් දාන ටික ස්වාමින් වහන්සේ නමකට පිළිගන්නුවාට පස්සේ අපි අපිම තමයි අපට අවශ්‍ය දේ බෙදාගෙන දානේ වළඳන්නේ. එතකොට දාන ටික බෙදා ගන්නට සූදානම් වෙනකොට නායක හාමුදුරුවෝ කිව්වා අද භාවනා වැඩසටහනට ආපු අයට දානෙ ගෙනත් නැහැ කියලා. දැන් මේක මට පැහැදිලිව ඇහුණා. ඇහුණා වුණාට මගේ මනසේ කිසිම වෙනසක් ඇති නොවේ මම දැන් දාන්නේ ටික බෙදා ගන්න. බෙදා ගන්නකොට ඒක තරුණ මහත්මයෙක්ගේ කිට්ටුවේ ඉඳලා ඇහුවා නායක හම්දුන්නේ එහෙනම් දැන් ඒගොල්ලන්ට දානේ දැන් මොකද්ද කරන්නේ මම ඉක්මනට ගෙදර ගිහිල්ලා පරිප්පොහොද්දක් හරි හදාගෙන පාන් ටිකක්වත් අරන් එන්නද කියලා කිව්වා. ඒක ඇහෙනකොටම මට එකවරම තද ලැජ්ජාවක් ඇති වුණා මනසට. ඇයිද මට ලැජ්ජාවක් ඇති වුනේ? අර ගිහි තරුණයාට හැඟීමක් ඇති වුණා දැන් මේ භාවනා වැඩසටහනට ආපු අයට දානේ ටික නැහැ. ඒක සම්පාදනය කරන්නට මම උනන්දු වෙන්න ඕන කියන හැඟීමක් ඒ ගිහි තරුණයාට ඇති වුණා. මම පැවිද්දෙක් වෙලත් මට ඒ සංඥා මතුනේ නැහැ. එතකොට ඒකට මට නිදහසට කාරණා ඕන තරම් තියෙනවා. මට බණකට යන්න තිබුණා. ඒ නිසායි මම ඉක්මනට දානේ වන්දන්න උත්සාහ කළේ. මට දානේ පරක්කු වුණොත් ગેස්ට්‍රයිටිස් මතුවෙනවා, අම්ල පිත්ත රෝගය මතුවෙනවා. ඒ නිසායි මම එහෙම වළඳන්න උත්සාහ කළේ. අපි ඉතින් රැයටත් निराහාරව ඉන්න නිසායි මම ඒ දානේ ටික වළඳන්න සූදානම් වුණේ. ඉතින් මට කඩේ යන්නද, පාංගේ යන්න, පරිප්පුහොදි හදන්න මට පුළුවන්ද? ඒ නිසා ඉතින් මම ඒ ගැන හිතලා වැඩක් ඒවා නිදහසට කාරණා විතරයි. මට අවංකව පිළිගන්නට පුළුවන් වෙන්නට ඕනේ. මට පාංගේන්න පුළුවන්ද පරිප්පොහදි හදන්න පුළුවන්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ මනසට සංඥාවක්වත් ආවද අර මිනිස්සුන්ට උදේ දාන්නේ නැහැ. ඒ ටික සම්පාදනය කරන්න ඕන කියන සිතුවිල්ල මට එන්න තිබුණා. ඒක එන්න ඕන. ඒක ආවේ නැත්තම් අවශ්‍ය තැන අවශ්‍ය ගුණය මතුවෙන්නට මගේ මනස තවමත් අවශ්‍ය පමණට පුහුණු කරලා නැති බවයි ඒකෙන් තේරෙන්නේ. එතකොට එහෙමනම් ඒ දුර්වලතන මං හදන්නට ඕන. අනුන්ට තියෙන නිසා කණ්ඩ දුන්නට විතරක් වැඩක් නැහැ. වැඩි නිසා දුන්නට විතරක් වැඩක් නැහැ. දීගන්න කෙනෙක් නැති නිසා පස්සෙන් පනලා දුන්නට වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවට දෙන්නට. මොකද්ද දානේ පරමාර්ථය? මගේ පින වැඩි කරගන්න එක නෙමෙයි මා සන්තක දෙයින් අනුන්ට යහපතක් කරන්න අනුන් සුවපත් කරන්න. අද රටේ කොච්චර දන් දුන්නත් අනුන්ට යහපතක් වෙන්න ඕන කියලා ආකල්පේ වැඩෙන්නේ නැත්තේ ඇයි? මේ පරමාර්ථය මේ ධර්මය මේ ගුණය මතුවෙන හැටියට දන් දෙනවා නෙවෙයි තමන්ගේ පින වැඩි කරගන්න තෘෂ්ණා මූලිකව දන් දීම. ඉතින් එහෙම දන් දුන්නට ගුණය අවදි වෙන්නේ නැහැ. ඒ ගුණය අවශ්‍ය තැන මතු කරන්න පුහුණු කරන්න ඕන. මෙත්තාව ඕන තැන මෙත්තාව, පරිත්‍යාගය ඕන තැන පරිත්‍යාගය, උපකාරය ඕන තැන උපකාරය, කැපවීම ඕන තැන කැපවීම, සිහිය ඕන තැන සිහිය, වීරය ඕන තැන වීරය සද්ධාව අවශ්‍ය තැන සද්ධාව අපි තුල මතුවෙන්නේ නැතිනම් අපි ගුණය අවශ්‍ය තැන අවදි කරන්නට පුහුණු වෙලා නැහැ. එහෙමනම් ඒ ගැන නැවත නැවත සිතා බලන්නට ඕන. ඒ ගැන අපි උත්සාහවත් වෙන්නට ඕන. අන්න එහෙමයි අපේ භාවනාව අප විසින් ප්‍රගුණ කළ යුත්තේ. ඉතින් අපි එතනදි ලැජ්ජ වෙලා හරියන්නේ නැහැ. නිදාසට කාරණා කියලා හරියන්නේ නැහැ. දුබලකම දුබලකම. ආචාර්ය වුණත් මහාචාර්ය වුණත් හාමුදුරු වුණත් ඔළුවේ කෙස් තිබුණත් නැතත් කලිසමැන්දත් සිවුරැන්දත් කරන්න දෙයක් නැහැ මනසේ දුර්වලකම දුර්වලකම ඒක අනුන්ට කියාපෑවේ නැතුවට කමක් නැහැ මේ අපි මෙතන මේ කතා කරන්නේ අනිත් අයට මඟ පෙන්වීමක් වශයෙන් එහෙම නැත්නම් මේව අනිත් අයට කියව කියව ඉන්නට නෙවෙයි Taman පුහුණු කරන්නට ඕන Tamanගේ මනස ගැන අවදිමත් ඔය වගේම තමයි යම් යම් මානසික දුර්වලකම් තමන්ගේ සිත තුළ මතුවෙනකොට කොතනද කවුරු නිසාද මොකක් නිසාද සාධාරණද නැද්ද ඒ සාධාරණ අසාධාරණ කතාවක් මෙතන නැහැ. අනේ මම දැනගෙන හිටියේ නෑ ඒ නිසයි මෙහෙම වුනේ. මම දන්නවා නම් එහෙම කරන්නේ ඒ කිසිවක් නිදහසට කාරණා නෙමෙයි. මේ මේ හේතුඵල ධර්මතාවයක්. මේක මේ බුදුහාමුදුරුවෝ ළඟ නඩුවහන කතාවක් නෙමෙයි. දෙවියන් වහන්සේ ළඟ නඩුවහන කතාවක් නෙමෙයි. මෙතන තියෙන්නේ හේතුඵල ධර්මතාවයක්. පොඩි දරුවා දැනගෙන කරන්ට් එක තියෙන තැනට ඇඟිල්ල ගැහුවත් නැතුව ඇඟිල්ල ගැහුවත් කරන්ට් එක වදිනවා. ඇයි? එතන කරන්ට් එක තිබුණා. ගිනි දැල්ලට පොඩි දරුවා අත ඇල්ලුවොත් පිච්චෙනවා. ඒක දැනගෙන ඇල්ලුවත් නැතුව ඇල්ලුවත් පිච්චෙන එක පිච්චෙනවා. ඒකට දැන ගැනීම නොදැන ගැනීම අදාළ නැහැ. දන්නව නම් මං අල්ලන්නේ නැහැ. අනේ පොඩි දරුවා පවුනේ, අහිංසකයිනේ, නොදැනන ඇල්ලුවේ. ඒ කතාව වෙන මේවා. ගින්න ඇල්ලුවා නම් පිලිස්සෙනවා. ඒ නිසා අපට නිදහසට කාරණා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී අදාළම නැහැ. මෙතනදී වැදගත් වෙන්නේ අදාළ හේතුව ජනිත වුණා නම් අදාළ ඵලය ඒ හේතුව නැතිනම් ඒ ඵලය නැහැ. ඒ නිසා දුර්ගුණය මතු වුණොත් කෝපය, ద్వේෂය, කුහකකම, ඊර්ෂ්‍යාව, මාන්නය ඒවා මතු වුණොත් ಗುಣ මකුභාවය, නොසලකලිමත් බව, අසහිය, නොයිවසීම මේවා මතු වුණොත් නිදහසට කාරණා කියලා වැඩක් නැහැ. අපි හෘද සාක්ෂියට එකඟව අවංකව සබුද්ධිකව අපි පිළිගන්නට ඕන මගේ මනස මෙතන දුර්වල වුණා මේ දුබලකමින් මා නැගී සිටින. එතනදි ඉතින් අපි පුරුදු වෙලා තියෙන්නේ මේ මාව අවුස්සන්නේ මේගොල්ලෝනේ මේ නෝනා තමයි මගේ මනස අවුස්සන්නේ මහත්තයා තමයි අවුස්සන්නේ මේගොල්ලොත් එක්ක නම් ಗುಣධම් වඩන්න බෑ මේ පාලකයෝ කරන වැඩ නිසා තමයි අපිට කේන්ති යන්නේ මේ මේ ප්‍රවෘත්ති අහගෙන ඉන්නකොට අපේ හිත හරියට දූෂ්‍ය වෙනවා මේ මිනිස්සු මේ කරන වැඩ නිසා ඒවා නිකන් කතන්දර විතරයි. ඒගොල්ලන්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අද රටේ ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලනඥයන්ගේ ගැටලුවක් තියෙන්න පුළුවන්. එතකොට ඒව වෙනම විසඳන්න ඕනේ. ඒක නිසා මගේ හිත කුලප්පු වෙනවා නම් ඒක දේශපාලනඥයන්ගේ වැරද්ද නෙමෙයි. ඒක රටේ වැරද්ද නෙමෙයි. ඒක වෙන කාගේවත් වැරද්ද නෙමෙයි. ඒක Tamanගේ මනස පුහුණු කරලා නැතිකමේ දෝෂයයි. ඒ නිසා ඒ යථාර්ථය අවබෝධ කරගෙන ඒ සත්‍ය පිළිගෙන Tamanගේ මනසේ දුර්ගුණ මතුවෙන මොහොතේ දුරු කරන්නටත් යහගුණ අත්‍යවශ්‍ය මොහොතේ අවදි කරන්නටත් ප්‍රඥාවෙන් ලෝක ධර්ම මොනවද ලෝක ධර්ම කියන්නේ? අපේ සිත වැඩ කරන විදිහ, අපේ කය ක්‍රියාත්මක වෙන විදිහ, ලෝකේ හැසිරෙන විදිහ, කෙටියෙන් කියනවා නම් නාම රූප ධර්ම. අන්න ඕන්නෙම ක්‍රියාත්මක වෙන හැටි. තවත් විදිහකින් කියනවා නම් සංස්කාර ධර්ම. ක්‍රියාත්මක වෙන ස්වභාවය. ඒ නිසා අපට අවබෝධ කරන්නට කරුණු කිහිපයක් තියෙනවා. හේතුඵල ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය. ඔය කරුණු තුන තමයි අපිට ධර්මයේ හැටියට අවබෝධ කරගන්න තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ. ඒ සඳහා වෑයම් කරන්න. ඒ නිසා ගිහියා වුණත් පැවිද්දා වුණත් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට අපි පුරුදු පුහුණු කළ යුතු පළමු කාර්යභාරය තමයි Tamanගේ විමුක්තිය සඳහා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හරියට දැනගෙන පුරුදු පුහුණු කිරීම. දෙවන කාර්යභාරය කුමක්ද? ඒක ගිහියාටත් පැවිද්දාටත් දෙවන කාර්යභාරයත් සාධාරණයි. මොකක්ද? තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ භූමිකාවට අනුව අන් අයට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට මඟ පෙන්වීම පහසුකම් සැලසීම උනන්දු කිරීම සංරක්ෂණය කිරීම බාධක දුරු කිරීම පහසුකම් සැපයීම මේ කවර ක්‍රමයකින් හෝ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට අන් අයව යොමු කිරීම සහ උනන්දු කිරීම ඒ සඳහා අවශ්‍ය සාධක සැකසීම මේක ගිහියත් කරන්න ඕන පැවිද්දත් කරන්න ඕන. පැවිද්දාට වෙනම පැවිදි සම්ප්‍රදායක් තියෙනවා. ශ්‍රමණ ආකල්ප, ශ්‍රමණ ප්‍රතිපatti ඒවා තුල ඉඳගෙන ඒවා තුල පිහිටා සිටමින් පැවිද්දා Tamanගේ කාර්යභාරය කරනවා. එතෙන්දි පැවිද්දාට වගකීමක් හිමි වෙනවා. ගෝලබාලයින් තැනීම, පන්සල් හැදීම, ඊළඟට ඒ ගෝලබාලයින් හදලා විතරක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ අම්මලා තාත්තලා දරුවෝ දෙනවනම් ඒගොල්ලෝ මහාන කරලා විතරක් හරියන්නේ නැහැ. ඒගොල්ලෝ හදන්නට ඕන. හදනවා කියන්නේ මොකක්ද? දැන් කය හදලා තියෙනවා අම්මා තාත්තා. සිත ඒගොල්ලෝ සාංශාරික උරුමයෙන් අරන් ඇවිත් තියෙනවා. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඒ ගත සිත හසුරුවාගෙන Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවන විදිහට අර්ථවත් විදිහට ප්‍රතිපදාවෙහි යෙදෙන විදිහට අනුන් ප්‍රතිපදාවෙහි යොදවන්නට දක්ෂ වූ භික්ෂුවක් නිර්මාණය කරන්නට අවශ්‍ය සාධක සම්පාදනය කරන්නට එතනදී පැවිද්දාට නිදහසට කාරණා නැහැ. මේගොල්ලෝ මේ අම්මා තාත්තා හදලා තියෙන හැටි වැරදි. මේ සමාජ රටාව නිසා හදන්න බෑ. එහෙම කාරණා තියෙනවා, බාධක තියෙනවා. හැබැයි ඒ බාධක හඳුනාගෙන අපි වෑයම් කරන්න ඕන අපේ ශක්ති ප්‍රමාණයෙන් කොහොමද ඒ කාර්යභාරය ඉටු කරන්නේ. පන්සල හදලා විතරක් හරියන්නේ ඒක සංරක්ෂණය කරන ඉදිරියට නඩත්තු වෙන වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම නැත්නම් සල්ලි එකතු කරලා එකතු කරලා පන්සල් හදලා ගොඩනැගිලි හදලා ඒ හාමුදුරුව අපවත් වෙනකොට සියල්ල නැත්තට නැති වෙලා විනාශ වෙලා යනවනම් උන්වහන්සේගේ කාර්යභාරය හරියට ඉටු කළා කියන්න බෑ. එතකොට තමන්ගෙන් පස්සේ භික්ෂු පිරිසක් සකසන්නට ඕනේ. ඒ භික්ෂු පිරිසට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න ඕනේ. දැන් අපේ විහාරස්ථානයේ අපිම යෝජනා කළා නායක හාමුදුරන්ට කිරියෝරුවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේට බොහෝ පන්සල් වල කෙරෙන්නේ විහාරාධිපති හාමුදුරුව අපවත් වුණාට පස්සේ තමයි සුදුස්සා තෝරන්නේ. එතකොට කවුද උන්වහන්සේට මඟ පෙන්වන්නේ? විහාරාධිපති තනතුරේ පුහුණුව මොකද්ද? ඒ නිසා අපි උන්වහන්සේ සමග කතිකාවත් කළා නෑ නායක හම්දුරෝ ජීවත් වෙලා ඉඳද්දී දෙවන අනුප්‍රාප්තිකයා තීරණය කරන්න ඕන. නායක හම්දුරන්ගෙන් පස්සේ කවුද විහාරාධිපති වෙන්නේ? ඒක දැම්ම තීරණය කරන්න. එතකොට නායක හම්දුරන්ගෙන් පස්සේ 아무තු අර්බුද ඇති කරගන්න දෙයක්වත් නෑ. සංඝ සභාවට වැරදි තීරණ ගන්නට ඉඩකුත් නෑ. දායකයින්ට පිල් බෙදා ගන්න දෙයක්වත් නැහැ. මට නැති වෙයි මට හිමි වෙයි කියලා අනවශ්‍ය බලාපොරොත්තු ඇති කර ගන්න දෙයක්වත් නැහැ. ඒ වගේම අර අනුප්‍රාප්තික භික්ෂුව සුදුසු විදිහට ඒ කාර්යභාරය ඉටු කරනවද නැද්ද කියලා අධීක්ෂණය කරලා අර නායක හාමුදුරන්ට පුළුවන්කම තියනවා උන්වහන්සේ පුහුණු කරන්න. දෙවන පෙළක් හදන්නට ඕන. එහෙම හැදුවේ නැත්නම් අපි ගොඩනගන සාසනික ප්‍රතිපදාව කවද්ද කවුද ඉදිරියට අරගෙන යන්නේ? මේ ගොඩනැගිලි පන්සල් දායකින්ගේ කාර්යභාරය කවුද ඒ විදිහට පවත්වාගෙන යන්නේ? ඒ නිසා අහම්බෙන් හැදෙනකන් වාසනාවට මතු වෙනකන් බලන් ඉඳලා හරියන්නේ භික්ෂුවගේ කාර්යභාරය තමයි තමන් ගුණධම් වඩනවා වගේම ඒ සඳහා සුදුසු ශිෂ්‍ය පිරිසක් නිර්මාණය කිරීම. ඒ සඳහා ගොඩනැගිලි ආදිය සම්පාදනය කිරීම. එතකොට මේ ශාසනය පවත්වන්න පුළුවන් හැටියට මහජනතාව දැනුවත් කරලා සබුද්ධික කරලා ඒ අය මිත්‍යා මතවලට අහු වෙන්නේ නැතිව අනිත් අයගේ කොස් ගෙඩියට පොල් ගෙඩියට රස්සාව අරන් දෙනවා කියලා සෙවිලි තහඩු ටික දෙනවා කියලා ළමයා ඉස්කෝලේට දාන දෙනවා කියලා ආගම මාරු කරන தත්තේ ලාමක පිරිසක් නොවන ඒ කවර දෙයකින්වත් සැලෙන්නේ නැතුව රත්නත්‍රයේ කෙරෙහි විශ්වාසය තහවුරු කරගෙන ශාසනය වෙනුවෙන් කැපවෙන දායක පිරිසක් නිර්මාණය කිරීමේ වගකීම පැවිද්දාට තියෙනවා. ඒ පැවිදි භූමිකාව තුළ Taman ගුණධම් වඩන්නට ඕන ගිහි පැවිදි දෙපිරිසම හදන්නට ඕන මේ මග යන්නට. එතකොට ගිහියාටත් ඒ කාර්යභාරයමයි තියෙන්නේ තමන්ගේ භූමිකාවට අනුගතව. ගිහියාට තියෙන්නේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවත්වන්න අනිත් අය මගට යොමු කරන්න ඒ සඳහා පහසුකම් සකස් කරන්න යොමු කරන්න සංරක්ෂණය කරන්න කැප වෙන්න ඒ ටික කරන්න. හැබැයි ගිහියාට ඒ කාර්ය කරන්නට වෙන්නේ තවත් ක්‍රමයකින්. කොහොමද? එහි ප්‍රධානම කාර්යභාරය තමයි අද බොහෝ දෙනාගේ අවධානය යොමු නොවන තැන තමයි මේ ශාසනය පවත්වන්නට ප්‍රෞජ්ජා භූමියටපත් වෙන්නේ අහසින් පාත් වෙච්ච අය නෙමෙයි. මේ අම්මා තාත්තගේ කුසින් බිහි කරන දරුවෝ. එතකොට ඒ දරුවා සත්පුරුෂයෙක් හැටියට මුල ඉඳන් හැදුවේ නැත්තම් කෙස් ටික කපලා සිවුර පෙරෙව්වා කියලා රහතන් වහන්සේ නමක් හදන්න බෑ. අතරමඟදී පන්සලට යවුවා කියලා කෝවේ දාලා වැක්කරුවා වගේ කණපිට හරවන්නට බෑ. ඒ දරුවගේ මනස හදන්නට නම් මව් කුසට එන් ආපු තැන ඉඳලා ඒ දරුවා සංරක්ෂණය කරලා පෝෂණය කරන්න ඕන. අතීත කාලේ දරුවෝ හැදුවේ එහෙමයි. අතීත කාලේ මව්පියෝ අදිෂ්ඨාන කළා දරුවෙක් මව් කුසට එන්නටත් කලින් ඇයි දරු කුස හදාගන්නට දරු කලලය හදාගන්න පුළුවන් අම්මටයි තාත්තටයි එකතු වෙලා. නමුත් මෙතනට පැමිණෙන විඥානයේ සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද? මනුෂ්‍ය ඝාතකයෙක්ද? මනුෂ්‍ය වර්ගයා සමග වෛරී පුද්ගලයෙක්ද? ශාසනය නසන්න එන අසත්පුරුෂයෙක්ද? කවුද දන්නේ? ඒ නිසා එහෙම අසත්පුරුෂයෙකුට තමන්ගේ කුස පාවිච්චි කරන්නට දීලා මේ රට ශාසනය මනුෂ්‍ය සංහතිය වනසන පිළිලයක් හැදුවොත් ඒකේ සාපය ඒ මව්පියන්ටත් මිය ගියත් ඒකෙන් නිදහස් වෙන්නට බෑ. ඒ නිසා ලෝකේ අසත්පුරුෂය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ ඕන තැනක ඉපදුනා වේ. තමන්ගේ ලෙයින් මසින් ලෝකෙට දායාද කරන දරුවා සත්පුරුෂයෙක් වෙන්නට ඕන. මනුස්ස හිතවාදී, සාසන හිතවාදී, තමන්ටත් ලෝකෙටත් වැඩසලසන්නට පුළුවන් මනුස්ස ගුණ ඇති සත්පුරුෂයෙක් වෙන්නට ඕන. අන්න එබඳු සත්පුරුෂයෙක් අපි සමග සසරේ ආපු, අපි සමග ඇසුරු කරලා පුරුදු, එබඳු සත්පුරුෂයෙක් මේ කුසට පැමිණේවා කියලා අදිෂ්ඨාන කරගෙනයි දරු කලලේ හැදුවේ. ඒ අදිෂ්ඨානය බිඳින්නට බැරි වෙන හැටියට තමනුත් පංචශීලාදී ප්‍රතිපත්ති තුල පිහිටලා ප්‍රතිපදාවක් ඇතුවයි මම මේ සීලය රකින්නවා මම මේ ප්‍රතිපත්තිය පිහිටනවා ඒ නිසා මේ බඳු දරුවෙක් දැන් අද මේ අරගල කරනවා කෑ ගහනවා ඇයි රටට හොඳ පාලකයෙක් නැහැ කියලා. දැන් පාලකයෝ අහසින් පාත් වෙනවද? පාලකයෝ එන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය තුල දැන් රාජාණ්ඩු ක්‍රමයක් තිබ්බනම් අපිට බැන බැන ඉන්න තිබුණා මේ රජ පළපතේ හරි හමන් රජෙක් බිහි කරන්නේ කියලා. දැන් එහෙම නෙමෙයි. දැන් මහජනයාගෙනුයි රජු බිහි වෙන්නේ. එහෙනම් හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම වගකීමක් තියෙනවා. රටේ නායකත්වයේ දරන්න පුළුවන් අනුන් ගැන හිතන, ගසා කන්න නැතු, හොරකම් කරන්න නැති, වංචා කරන්න නැති සත්පුරුෂ නායකයෙක් නිර්මාණය කරන්නට දරුවන් හදන්නේ. ඉතින් ඒ එහෙම හදන්නට නම් මව්පියන් තුලේ සත්පුරුෂකම තියෙන්නට ඕනේ. දැන් මෙතන පොඩ්ඩක් අඩපණ වෙනකොට ආර්ථිකය අස්ථාවර වෙනකොට හැමෝම බලන්නේ දැන් තරුණ තරුණියෝනේ දැන් වයසක අය නෙමෙයිනේ දරුවෝ හදන්නේ තරුණ විවාහක අඹුසැමියන්නේ දරුවෝ හදන්නේ දැන් අද කාලේ තරුණ අයගෙන් කතා කරලා බලන්න 99ක් දෙනාගේම මානසිකත්වය මොකද්ද මෙතනින් ඉක්මනට පිටරටකට පැනගන්නේ කොහොමද රටට මොනවා වුණත් කමක් නැහැ, ජාතියට මොනවා වුණත් කමක් නැහැ, ආගමට මොනවා වුණත් කමක් නැහැ. දැන් ඔය යන අය ගිහිල්ලා විවාහ වෙලා දරුවන් හැදුවට පස්සේ ඒ දරුවන් ඊළඟට විවාහ වෙන්නේ විදේශිකයන් සමග. එතකොට තුන්වෙනි පරම්පරාවෙන් පස්සේ ජාතියත් ඉවරයි, ආගමත් ඉවරයි. ඒක දැන දැන තමයි මේ නික්ම යන්නේ. එතකොට එහෙම නික්ම ගියාට පස්සේ ඒගොල්ලෝ දන්නවා මේ විනාශය වෙනවා කියලා. නමුත් ඇයිද පැන ගන්නට හදන්නේ? රටට මොනවා වුණත්, ජාතියට මොනවා වුණත්, ශාසනයට මොනවා වුණත්, ඒක මට අදාළ නැහැ. මම රැකෙන්න ඕන. එහෙම මව්පියන්ගෙන් බිහි වෙන දරුවෙක් රට රකීද? එහෙම මව්පියන්ගෙන් බිහි වෙන දරුවෙක් ශාසනය රකීද? එහෙම දරුවෙක් මහාන වුණොත් අනුන්ට යහමඟ පෙන්වයිද? එදා දුටු ගැමුණු වැනි රට රකින්න ශාසනය රකින්නට පුළුවන් දරුවන් මේ ලෝකෙට බිහි කලේ කවුද? මේ රට විනාශ වෙන්නට යනකොට මුහුද ගොඩ ගලනකොට ජීවිත පරිත්‍යාග කරන්නට සූදානම් වුණු විහාර මහදේවියනි මව්ව. ඒ නිසා රට, ජාතිය, ශාසනය ගැන, දහම ගැන, ප්‍රතිපදාව ගැන Taman තුල හැඟීමක් නැතිනම් ඒ හැඟීම් වලින් ඒ ආකල්ප තුලින් Tamanගේ කුසේ වැඩෙන දරුවා පෝෂණය කරන්නේ නැතිනම් ඒ බඳු දරුවෙකුගෙන් රටක් ශාසනයක් රැකේ කියලා හිතන්න බෑ. ඒ නිසා සම්බුදු සසුන රකින්නට නම් රකින්නට සුදුසු භික්ෂූන් බිහි කරන්නට ඕනේ. ඒ බඳු භික්ෂූන් බිහි කරන්නට නම් මූල බීජේ පටන්ම ಗುಣනුවණ ඇති දරුවෙක් හදන්නට ඕනේ. ඒකට සුදුසු විඥානයක් තෝරා ගන්නට ඕනේ. ඒ බඳු විඥානයක් මව් කුසට පැමිණිතන් පටන් ඒ විඥානය ಗುಣධම් තුලින් ප්‍රතිපත්තිය තුලින් සංස්කෘතිය තුලින් ආගම ධම තුලින් පෝෂණය කරන්නට ඕනේ. එහෙමයි සත්පුරුෂයෙක් නිර්මාණය. ඊට පස්සේ මහාන කලාට පස්සේ දැන් අපි දරුවෝ හැදුවා දැන් මහාන කලා දැන් අපි හරි අපේ වැඩේ හරි. අපි කණ්ඩ අපි දානේ දෙනවා නම් පන්සල හදලා දෙනවා නම් හාමුදුරුවොත් මහාන කළා නම් තව මොනවද කරන්නද? එහෙම විතරක් හරියන්නේ නැහැ. වැඩිහිටියෙක් හැටියට වගකිව යුත්තේක් හැටියට ඒ තරුණ භික්ෂූන් වහන්සේලාගේ යම් යම් අඩුපාඩු සිද්ධ වෙනවා නම් උන්වහන්සේලා රැක ගන්නට ඕන. නිවැරදි මඟ පෙන්වන්නට ඕන. Tamanට කියන්න පුළුවන් දේ Taman කියන්න ඕන ගුරුවරයා දැනුවත් කරලා කියා දෙන්න පුළුවන් දේ එහෙම දැනුවත් කරන්න. ඊළඟට අද ගොඩාක් තරුණ භික්ෂුන් වහන්සේලා විනාශ වෙන්නේ ওই තරුණ පිරිස් අතර එකට කල්ලි ගැහිලා මත්පැනට මත්කුඩුවලට දුරාචාරයන්ට යොමු වෙනවා. එතකොට ඒ ඒ මොහු වෙන්නේ මේ ගිහි සමාජයත් එක්ක. හාමුදුරුවන්ට විතරක් චෝදනා කරන්න බෑ. ඒ නිසා මෙබඳු තැන් ගැන අවදියෙන් ඉඳලා අපි සිව්පසේ සම්පාදනය කරනවා නම් අපේ කාර්යභාරය නිමයි කියලා අතපිහදාගන්නේ නැතිව ඒ පැවිදි කළ පැවිද්දා සුරක්ෂිත පැවිද්දෙක් හැටියට ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයේ සලසන්නට පුළුවන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන සත්පුරුෂ ගුණනැන බෙලෙන් යුතු පැවිද්දෙක් හැටියට සුරක්ෂිත කරගන්නටත් ගිහියාට වගකීමක් තියෙනවා. මෙන්න මේ විදිහට ගිහියා තමන්ගේ කාර්යභාරය තමන් ඉන්න පැත්තේ ඉඳලා තමන්ගේ භූමිකාවේ ඉඳලා සිද්ධ කරන්න ඕන. පැවිද්දා තමන්ගේ කාර්යභාරය තමන්ගේ භූමිකාවේ ඉඳලා සිද්ධ කරන්න ඕන. එහෙමනම් අපි දෙගොල්ලටම ගිහි පැවිදි දෙපිරිසටම ශාසනය රකින්නට වැඩ දෙකක් කරන්නට තියෙනවා. පළමු කාර්යභාරය තමයි තමන්ගේ විමුක්තිය සඳහා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම. දෙවැනි කාර්යභාරය තමයි අන් අය ප්‍රතිපත්ති මාර්ගයට යොමු කරලා සංරක්ෂණය කරලා නඩත්තු කරන්නට අපේ භූමිකාව මත කැපවීමෙන් ක්‍රියාත්මක වීම. එතකොට අද ධර්මදේශනාව තුළ අපි මේ සාකච්ඡා කළේ සම්බුදු සසුන චිරස්ථායී කරන්නට ගිහි පැවිදි දෙපක්ෂයේ කාර්යභාරය මොකක්ද කියලා එෙහිදී අපේ ශාසනය කියන්නේ මොකක්ද කියලා කතා බහ කළා ඒ ශාසනය තුල ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මොකක්ද කියලා කතා කළා පරයාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනය සුරක්ෂිත කරගන්නට ඊට අදාළ සමස්ත වටපිටාව ගැන කතා කළා.